දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණේ පවත්වන නිවනේනීම දේශනා මාලාව මුල් කරගත්ත සාකච්ඡාවක් සමගයි මුණ ගැහෙන්නේ. ඒකට අපි සම්ප්‍රදායක් වශයෙන් මේ ඒ කියන්නේ චරිත්‍රයක් වශයෙන් මෙතන කෙරීගෙන ගියා නිවනේනීම දේශනා මාලාවට අහුම්කම් දීම. ඊට පස්සේ තමයි අපි මේ විවිධ තැන්වලින් පැමිණි ආරාධනාවන් නිසා ආරාධනාවන් නිසා මේක සාකච්ඡාවට බඳුන් කරන්න පටන් ගත්තේ. ඉතින් අතිපූජනීය ලොකු සාමින් වහන්සේත් මමත් මේ වෙනකොට දේශනා 9ක් විතර මේ 8ක් විතර සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. එහෙනම් අපි දැන් ඉන්නේ 9 වෙනි දේශනාවේදී. එතකොට මේ දේශනා මාලාව ගැන කියනවා නම් මේ සේනාසනයේ මුල්ම සේනාසනාධිපතිව වැඩවිසු යෝගාශ්‍රමාදී යෝගාශ්‍රමයේ පිහිටුවවදාලා ඒ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් තමයි මේ නිවන නීම දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඉතින් මේකේ දේශනා 33ක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ යෝගාවචර සංගරත්නේ ඉස්සරහ තියාගෙන කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මීට වසර ගණනාවකට කලින් එතකොට මේ දේශනා මාලාව ඉදිරිපත් වෙලා ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේක මුද්‍රණය කළා මේ දැන් සෑහෙන ප්‍රචාරයක් ගිහින් තියෙනවා. ලෝකේ මේක ඉංග්‍රීසියට පවා පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ නිවන නියම දේශනා මාලාවට ඇත්තටම අද භාවනාවේ යෙදෙන විශේෂයෙන් විපස්සනා යෙදෙන යෝගාවචරයන් අතර ඊට අමතරව ධහම පිළිබඳව සෑහෙන ගැඹුරින් හදාගෙන වියතුන් අතර ලොකු ප්‍රසිද්ධියක් දැන් මේ වෙනකොට හිමි වෙලා තියෙනවා. ඉතින් අපි එතකොට දැන් ගත කරන්නේ මේ දේශනාවේ 9 වෙනි දේශනාවේ හැම දේශනාවකම ඇත්තටම කතා කරන්න සෑහෙන සාරවත් සාරගර්භ කරුණු රසක් අන්තර්ගතයි. ඉතින් අපිට ඒ නිසා මේ දේශනාවක ටික ටික ඉස්සරහට යන්න සෑහෙන කාලයක් ගත වෙනවා. මොකද හැම කරුණක්ම ඊටාම වටිනා එකතකින් බොහොම ධර්මයට අදාළ දේවල් අනිත් පැත්තකින් භවනා කමටහන් වෙන කරුණු තියෙනවා. ඒ නිසා අපි ටිකක් නිවිහැනහිල්ලේ මේ දේශනාවන් ඔස්සේ ඉස්සරහට යනවා.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 ඒකට ශාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ඒක ශාරිපුත්‍ර ස්වාමින් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. මේ සමිද්ධි සූත්‍රය බොහෝ දුරට අපි කලින් සඳහන් කළ සූත්‍රයට සමාන්තරවයි ගමන් කරන්නේ. සුළු කාරණා කීපයක විතරක් වෙනසක් තියෙනවා. මේ සූත්‍රයේදී සමිද්ධි ස්වාමින් වහන්සේ හරියට අර ගුරුවරයෙක් ළඟ පාඩම් දෙන ගෝලයෙක් වගේ සරියුත් ස්වාමින් වහන්සේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා මෙන්න මේවායි සරියුත් ස්වාමින් පිළිතුරු දෙනවා මෙන්න මේවායි සරියුත් ස්වාමින් වහන්සේ අහන ප්‍රශ්න පොඩ්ඩක් ඉන්න අපි ඒකට මේ දේශනාවේදී අතිපූජ්‍ය කටුකුරුන් ස්වාමීන් වහන්සේ කිං මූලක සූත්‍රය මුල් කරගෙන කරුණු රසක් ඉදිරිපත් කරනවා ඒතන තමයි මේ මතක් කරගෙන යන්නේ ඒ කිං මූලක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 8ක් අහලා ඒවට පිළිතුරුත් බුදුරජාණන් වහන්සේම දෙනවා මේ එදා බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේ හැරුණකොට විවිධාකාර ශාස්ත්‍රූන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. විවිධාකාර මතිමතාන්තර තිබිලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රාහ්මණවාදය, ඊශ්වර නිර්මාණවාදය, ඊළඟට ওই වගේ ආත්මවාදය මේ වගේ සෑහෙන්න වෙන වෙන පැතිවල දර්ශන තිබිලා තියෙනවා. ඒක වෙන වෙන මතවාදා මතිමතාන්තර තිබිලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනාත්ම වාදයක් පදනම් කරගෙන මේකේ කෙනෙක් පුජ්‍යලයේ සත්වයක් නැහැ කියන පදනමක් මත හේතුඵල ධමයක් මත ඉදිරිපත් වෙනකොට එතකොට මේ අර ඒ සාම්ප්‍රදායිකව තිබිච්ච ඒ දෘෂ්ටි කෝණ වලට නැත්නම් ඒ විවිධාකාර ඉගැන්වීම් වලට යම් පමණක අභියෝගයක් එල්ල වුණා ඒ වගේමයි ඒගොල්ලන්ගෙන් පැමිණෙන විවිධාකාර ප්‍රශ්න වලට මතවාද වලට බුදුරජාන් වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා බුදුරජාන් වහන්සේත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයොත් ඇතැම් වෙලාවන් වලදී මේ ඒ අන්‍ය තීර්ථකීන්ට එහෙමත් නැත්නම් අන්‍ය ශාස්ත්‍රූන් එක්ක ඒ අය ඒ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්කත් ශ්‍රාවකයන් එක්කත් විවිධාකාර වාද විවාද වලට පැටලෙන අවස්ථාවන් ඒ වගේම ප්‍රශ්න අහන අවස්ථාවන් එමට තිබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාන් වලදී පිළිතුරු දිය යුතු ආකාරය මේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න මොනවද ඒවට පිළිතුරු දිය යුතු ආකාරය මොනවද කොහොමද කියන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කලින්ම වික්ෂුන් වහන්සේලාව දැනුවත් කරන සභාවක් තිබිලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ එකක් කියලා අනිත් ශාස්ත්‍රයේ ශ්‍රාවකයන් තව එකක් කිව්වොත් එතකොට මේකේ කිසිම මේ පදනමක් තියාගන්න බෑ එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා. නමුත් බුදුරජාන් වහන්සේ උත්සාහත් වෙලා තියෙනවා මේ අහන දාර්ශනික ප්‍රශ්නවලට ගැඹුරු ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර මොනවාද කියලා කලින්ම උගන්වන්න. ඒතකොට අන්නේ ප්‍රශ්න අටක් තමයි මේ කිම්මූලක සූත්‍රයේ ඇතුළත් වෙන්නේ. මේක අන්තර්ගත වෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ. ඉතින් මේ කිම්මූලක සූත්‍රයේ එනවා කිම්මූලකාවසෝ සබ්බේ ධම්මා. ඔය වගේ ප්‍රශ්න අටක් එන්නේ. මේ සියල්ල හටගන්නේ නැත්නම් සියල්ලට මුල් වෙන්නේ මොන වගේ ධර්මයක්ද? සියලු ධර්මයන්ට මුල් වෙන්නේ කුමක්ද කියලා ඉතින් අහන ප්‍රශ්නයක්. ඉතින් එතෙන්ට උත්තර දෙනවා ඡන්ද මූලකාවසෝ සබ්බේ ධම්මා කියලා. මේ ඡන්දය තමයි හැම දෙයකටම මුල් වෙන්නේ කියලා. එතකොට එතකොට මෙතනදී දැන් මේ කටුකුරුන් සානාසය මතක් කරනවා මේ ඡන්දය කියන එක මේ කුසල පැත්තෙන් විතරක් නෙමෙයි අකුසල පැත්තටත් අදාළයි. මේ අහන ප්‍රශ්න කුසල ධර්මයන් සම්බන්ධයෙන් පමණක් නෙමෙයි මේක අකුසල ධර්මයන්ට පවා වළංගුයි. මේ අහන ප්‍රශ්න මේක සියල්ල මුල් කරගෙන අහන ප්‍රශ්න කීපයක් මිසක් මේ යම්කිසි කුසලයට විතරක් අදාළ කොටසක් මුල් කරගෙන අහන ප්‍රශ්නයක් නෙමෙයි කියන කාරණාව මේ කටුකුරු සාන්නසේ මතු කරනවා. ඒ නිසා ඡන්දමූලක අවසෝ සබ්බේ ධම්මා කියලා <clears throat> පිටුතු දෙනකොට එතන තියෙනවා එක්තරා අන්දමකින් හාත්පස පැතිරිච්ච ස්වභාවයක්. මේක මේ එක ප්‍රදේශයකට එක කොටසකට මුල් වෙලා දේශනා කරන දේශනාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක කුසල අකුසල දෙපාර්ශ්වයටම අදාළව කරන දේශනාවක් මෙතන තියෙන්නේ. ඊළඟට අහන කිංස් කිං සම්භවා සබ්බේ ධම්මා. කුමක් මේ සියලු ධර්මයන්ගේ හට ගැනීම කොතනද සිද්ධ වෙන්නේ? ඉතින් පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා මේ මොකක්ද ඒකට උත්තර දෙනවා කිං සම්භවා. මනසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. ඒකේ මනසිකාරය මුල් කරගෙනයි දේවල් හටගන්නේ කියලා උත්තර දෙනවා. ඉතින් මෙතෙන්දිත් සමාලාට අයෝනිසෝ මනසිකාරය වෙන්න පුළුවන්. ඒ වගේම යෝනිසෝ මනසිකාරය වෙන්න පුළුවන්. ඒකට දෙපැත්තටම අදාළව තමයි මේ පිළිතුරු ලැබිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ අහගෙන යන ප්‍රශ්නවල ඇත්තටම මේ සබ්බේ ධම්මා කියන කාරණාව ඒකට කටුකුරුන් සායනාංශයෙන් මතක් කරලා දෙනවා මෙතන සබ්බේ ධම්මා කියන්නේ මේ සියලුම කුසල ධර්මයන් කියන අදහස නෙමෙයි සබ්බේ ධම්මා කියලා ගුවම සියලුම ධර්මයන්. සියලුම කුසල් අකුසල් දෙකම අඩංගු වෙන ධර්මයන්. විශේෂයෙන්ම මේ හිතේ මතුවෙන නැත්නම් හිතේ හටගන්නා විවිධාකාර සංකල්පයන්, විතර්කයන්, සිතුවිලි මේ හිතේ දිගට දිගට බලපෑතන ප්‍රපංචයන් මේ වගේ මේ හිතට අදාළව තමයි මෙතන මේ සබ්බේ ධම්මා කියලා කතා කරන්නේ. මෙන්න මේ කාරණාව තමයි ස්වාමීන් වහන්සේ දැන් මතක් කරලා දෙන්න යන්නේ නැත්නම් පැහැදිලි කරලා දෙන්න යන්නේ. මොකද මෙතන සබ්බේ ධම්මා කියන එක අපි ඒක මොකක් හරි ආංශිකව අර්ථ දක්වන්න ගියොත් මේ සූත්‍රය මේ මේ සූත්‍රයේ තියෙන ගැඹුරු අර්ථ සමාලාවට වැලකිලා යනවා නැත්නම් සැඟවිලා යනවා මේ නමුත් මේකේ නිවැරදි අර්ථයක් අරගෙන එහෙම නැත්නම් මේ සියල්ලට සම්පූර්ණව නැත්නම් සියල්ලට සම්බන්ධ කරලා සාධාරණ කරලා මේ සූත්‍රය විවරණය කරන්න ගියාම අන්න අපිට සෑහෙන ගැඹුරු අර්ථ මේ සූත්‍රයෙන් මතු කරගන්න පුළුවන්. එතකොට මේ සූත්‍රයට සමගාමීව ඊට සමාන්තර තවත් සූත්‍රයක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා සමිද්ද සූත්‍රය කියලා. ඒකත් අංගුත්තර නිකායේ නවක නිපාතේන සූත්‍රයක්. ඉතින් ඒ සූත්‍රය සම්බන්ධයෙන් තමයි දැන් මේ කරුණු ටිකක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. තමන් වහන්සේගේ ඒ විවරණයට තව ටිකක් සාධක ඉදිරිපත් කරන්න. හොඳයි. හිමා රම්මනා සමිද්ධි පුරිසස්ස සංකප්ප විතක්ඛා uppajjanti. නාම රූපාරම්මනා භන්තේ. තේ පන සමිද්ධි ක නානත්තං ගච්ඡanti. ධාතුසු බන්තේ තේ පන සමිද්දි කිං සමුදයාති පස්ස සමුදයා බන්තේ තේ පන සමිද්දි කිං සමෝසරණාති වේදනා සමෝසරණා බන්තේ තේ පන සමිද්දි කිං පමුකාති සමාධි පමුකා බන්තේ තේ පන සමිද්දි කිං ආදිපතේ යාති සතාදිපතේයා භන්තේ තේ පන සමිද්ධි කිමුත්තරාති පඤ්ඤුත්තරා භන්තේ තේ පන සමිද්ධි කිං සාරාති විමුක්ති සාරා භන්තේ තේ පන සමිද්ධි කිං ඕක ධාති අමතෝග ධා භන්තේ ඔය විදිහටයි තියෙන්නේ මෙතන අමුත්තකට තියෙන්නේ මුල් ප්‍රශ්න දෙකත් අග ප්‍රශ්නයක් පමණයි අනිත් හරිය අර බුද්ධ දේශනාවේ තියෙන කාරණා විදියමයි නමුත් මෙතනින් ඊටාත්ම පැහැදිලිව හෙළි වෙනවා සරියුත් ස්වාමින් වහන්සේ අහන්නේ සංකල්ප විතර්ක පිළිබඳවයි ඒක පැහැදිලිවම තියෙනවා අතන අර සබ්බේ ධම්මා කියලා කියනකොට සමහර විට කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් මේ කුසල් ධර්මද අකුසල් ධර්මද කියලා ওই විදිහට. නමුත් මෙතන පැහැදිලිවම පේනවා සරියුත් ස්වාමින් වහන්සේ අහන්නේ සංකල්ප විතර්ක ගැන. දැන් අපි පරිවර්තනය කරමු මේ කළ ප්‍රකාශ මේ ප්‍රකාශ කරන ටික. කිං ආරම්මන සමිද්ධි පුරිසස්ස සංකප්ප විතක්කෝ උපජ්ජಂತಿ. සමිද්ධි කුමා කරමුණු කරගෙන පුරුෂයෙකුට සංකල්ප විතර්කයේ උපදිද්ද? පිළිතුර නාම රූපාරම්මනා භන්තේ නාම රූපය අරමුණු කරගෙනයි කෙනෙකුට සංකල්ප විතර්ක ඇති වෙන්නේ. ඇති වෙන තාක් සංකල්ප විතර්ක නාම රූපේ මුල් කරගෙනයි. ඊළඟට තේ පන සමිද්ධිව නානත්තං ගච්ඡanti. ඒවා නානත්වයට යන්නේ කොතනද? එතන දෙන පිළිතුර ධාතුසු බන්තේ. අටලොස් ධාතුන් පිළිබඳවයි ඒවා නානත්වයට යන්නේ. ඒ කියන දේවල් නානත්වයේ හැටියට සලකන්නේ අර අටලොස් ධාතුන් අනුවයි. ඊළඟට අනිත් හරිය. අර කලින් කියාපු විදිහටමයි. දිගටම කියන්නේ. දිගටම කියන්නේ. තේ පන කියලා. ඒ කියන්නේ අර සංකල්ප විතර්ක පිළිබඳව. කෙලින්ම අහන්නේ මේ සංකල්ප විතර්ක කුමක් අරමුණු කරගෙනද හටගන්නේ? නාම රූපය අරමුණු කරගෙන. සංකල්ප විතර්ක කොතනද නානත්වයට යන්නේ? අටලොස් ධාතුන් පිළිබඳවයි. මේ සංකල්ප විතර්ක වල සමුදය කුමක්ද? ස්පර්ශය. සමෝසරණේ එක්රැස්වීම කොතනද? වේදනාව. ප්‍රමුඛ වන්නේ සමාධියයි. අධිපති වන්නේ සතියයි. ඊතරවන තැන මුදුනම තැන ඉහළම තැන ප්‍රඥාවයි. සාරය විමුක්තියයි. අවසාන ප්‍රශ්නේ. ඒකත් නිවනටම දාල එකක්. කිං ඕගධා මේවා ගිහිල්ලා කොතනටද ගලා බහින්නේ? එහෙම නැත්නම් මේවා බැහැගන්නේ කොතනට? අමතෝගදා අමෘතත්වයට. නිවන පිළිබඳව විශේෂ වචනයක් එතන තියෙන්නේ. අමෘතත්වයටයි ගලා වසින්නේ හැම දෙයක්ම. කලින් කිව්වා වගේ හැම දෙයක්ම තියෙනවා අමෘතත්වය. නිවන ලබා දෙන ශක්තිය. හැබැයි යෝනිසෝ මනසිකාරයේ යෙදුවොත් පමණයි. මෙතනනොත් පැහැදිලිවම හෙළි වෙනවා මේ ප්‍රකාශ වෙන්නේ සංකල්ප විතර්ක පිළිබඳව. මනසට අරමුණු වන දේවල් හැම දෙයක්ම සංකල්ප විතර්ක. ඔය කියාපු ධර්මතාවලට අනුවයි මනසට අරමුණු වන දේවල් අගය කළ යුත්තේ. එහෙම නැතුව අර ආත්මවාදීන් ප්‍රකාශ කළා වගේ ආත්මසාරයක් බ්‍රහ්ම නිර්මිත දේවල් හැටියට නොවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියන ඒ ධර්ම නියාමතාව අනුව මෙයින් පෙනෙනවා මේ නාම රූප අරමුණම මේ නාම රූපය ගැනමයි අපි දිගටම කතා කළේ. හුඟක් දේශනාවල. දැන් මෙතනින් පැහැදිලි වෙනවා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ප්‍රතිපදාවෙන් කෙරෙන්නේ කුමක්ද කියලා. අර නාම රූපය අරමුණු කරගෙන පටන් ගත්ත ප්‍රතිපදාව අවසන් වෙන්නේ නාම රූපයේ විනිවිද දැකීමෙන්. නාම රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විනිවිද දැකලා ඒයින් ඈතර වීමෙන් තමයි අවසාන වෙන්නේ. ඒ කාරණයයි මේ සූත්‍රවලුත් පැහැදිලි වෙන්නේ. නාම රූපයෙන් මිදීමමයි සාරය හැටියට ගන්න ඕනි. එතකොට මෙතනින් ප්‍රකාශ කළෙත් නාමයත් රූපයත් අතර සම්බන්ධතාව වගේම මේ නාම රූපයේ පිළිබඳව ඇති ශුන්‍යත්වයේ හරියාකාර තේරුම් ගත්තා නම් යම්කිසි අවස්ථාවක ඒ නාම රූපයේ විනිවිද යාමට හැකියාවක් ඇති වෙනවා. ඒක ප්‍රඥාවෙන් කෙරෙන දෙයක්. ප්‍රඥාව නැති තාක් මේ නාම රූපයේ විඥානය පැටලෙන ස්වභාවයක් තියෙනවා. ඔව් එතන තවත් හුඟක් ගැඹුරු කොටසක් එතකොට මෙතෙන්දිත් ස්වාමීන් වහන්සේ මතු කරන්නේ මොකද කලින් කිං මූලක සූත්‍රයේදී ප්‍රශ්න 8 පටන් ගන්නේ කිං මූලකාවසෝ සබ්බේ ධම්මා කියලා ඒකට උත්තර දෙනවා ඡන්ද මූලකාවසෝ සබ්බේ ධම්මා කියලා ඊළඟට කිං සම්භවා සබ්බේ ධම්මා කියලා ඊළඟ ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. ඊළඟට කිං සමුදයා සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙනවා පස්ස සමුදයා සබ්බේ ධම්මා කියලා. ඊළඟට කිං සමෝසරණා සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙනවා වේදනා සමෝසරණා සබ්බේ ධම්මා කියලා. කිං පමුඛා සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙනවා සමාධි පමුඛා සබ්බේ ධම්මා කියලා. කිං ආධිපතේයා සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙනවා සතාධිපතේයා සබ්බේ ධම්මා කියලා. කිං උත්තරා සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නයක් අහුවාම ඒකට උත්තර දෙනවා පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා කියලා ඊළඟ කිං සාරා සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නයක් අහුවාම විමුක්ති සාරා සබ්බේ ධම්මා කියලා උත්තර දෙනවා. ඒතර මෙන්න මේ වගේ ප්‍රශ්න අටක් තමයි අහලා උත්තර දෙන්නේ. ඒතර මේ ප්‍රශ්න අටේදී අර සබ්බේ ධම්මා කියන කාරණාව කොයි පැත්තටද විග්‍රහ කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරන්න තමයි මේ සමිද්දි සූත්‍රය ගන්නෙ. ඒතර මේ සමිද්දි සූත්‍රයේ ප්‍රශ්න කීපයක් අර කලින් සූත්‍රයට වඩා වෙනස්. ඒ වගේමයි අර කලින් සූත්‍රයේ ප්‍රශ්න කීපයක් මේකෙත් පොදුවේ තියෙනවා. එතකොට මේ අහන්නේ එකම සන්දර්භය සම්බන්ධයෙන් ය කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ මතු කරන්නේ. එතකොට මේ දෙවනුවට ගන්න සමිද්ද සූත්‍රය මේ සමිද්ද ස්වාමීන් වහන්සේත් සරියුත් මහරහතන් වහන්සේත් අතර ඇතිවෙච්ච සංවාදයක්. එතෙන්ද සරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්න ටික අහනවා සමිද්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. එතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ කෙලින්ම අහන්නේ කිං ආරම්මනා සමිද්දි පුරුසස්ස සංකප්ප විතක්කා උපජ්ජಂತಿ. මේ මිනිස්සෙන්ගේ නැත්නම් පුරුෂයෙන්ගේ හිතේ හටගන්නා විවිධාකාර සංකල්පයන් විතර්කයන් අපි තුමු සිතුවිලි මේ සියල්ල මොකක් අරමුණු කරගෙනද හිතේ හටගන්නේ කියන ප්‍රශ්නයයි අහන්නේ. එතකොට සමිති සාවින්නාසේ උත්තර දෙනවා නාම රූපාරම්මනා බන්තේ කියලා. මෙන්න මේ නාම රූපයක් අරමුණු කරගෙන තමයි මේ හිතේ හටගන්නා විවිධාකාර සංකල්පයන් විතර්කයන් හටගන්නේ කියලා. ඊළඟට ප්‍රශ්නයක් ඊළඟට අහනවා තේපන සමිද්දී ක්ව නානත්තං ගච්ඡanti ඒකට මේවා නානත්වයට යන්නේ. දැන් අපි තුමේ එක්කෙනෙක්ගේ හිතේ එකක්. අපි තුමේ එකම නාම රූපයක් වන්න පහළ වුණා. ඒක එයා මේ එක විදිහකට හිතනවා ඒක සම්බන්ධ. තවත් කෙනෙක් අපි තුමේ ඊට ටිකක් සමාන නාම රූපයක් හිතේ පහළ වුණාම එයා තවත් විදිහකට හිතනවා. ඊළඟට තවත් කෙනෙක්ගේ හිතේ තවත් නාම රූපයක් පහළ වුණාම එයා තවත් විදිහකට හිතනවා. ඒතර මේ අතර ගත්තාම මේ එක එක පුජ්‍යලයෙන් අතර ඒ මේ මතුවෙන මතුවෙන නාම රූපයන් සම්බන්ධයෙන් විවිධත්වයක් තියෙනවා. අන්නේ විවිධත්වයට හේතුව මොකද්ද? නැත්නම් ඒ නානත්වයට හේතුව මොකද්ද කියලා ප්‍රශ්නය අහුවාම එතකොට සමිති සාවිනාස උත්තර දෙනවා මේක නානත්වයට යන්නේ ධාතු සුබන්තේ. මේ ධාතුන් නිසායි මේක මේ නානත්වයකට යන්නේ. ඒ ඒ පුජ්‍යලයන්ගේ හිතේ හිතේ ඇතුලේ තියෙන විවිධාකාර ස්වභාවයන් ඊළඟට මේක මේ නාම රූපය ඒ චිත්ත ස්වභාවයන් මේ චිත්ත ස්වභාවයන්ට අනුරූපව නැත්නම් හිතේ පළපවත්නා විවිධාකාර ෘචි අරුචිකම් වලට අනුරූපව ආශ්‍රව ස්වභාවයන් වලට අනුරූපව මේ නාම රූපයට අර්ථ දක්වනවා. ඒ අනුව අන්න නාම රූපය විවිධත්වයක් දරනවා නැත්නම් මේක නාම රූපය මුල් කරගෙන හිතේ පහළ වෙන සංකල්ප විතරකයන් විවිධත්වයක් දරනවා. නානත්වයක් දරනවා. ඊළඟට ඊළඟට අහන ප්‍රශ්නය තේපන සමිද්දි කිං සමුදයාති අන්න ඔතන ඉඳන් එතකොට අර කලින් සූත්‍රයේ නැත්තම් කිං මූලක සූත්‍රයේ ප්‍රශ්න ටිකම දැන් ආයි මෙතෙන්දිත් අහන්නේ කිං සමුදයාති. තේපන් සමිති කිං සමුදයාති. අර කලින් කියපු සංකල්ප විතර්කයන් කුමක් සමුදය කරගෙන මේ කුමකින්ද ඒවා හටගන්නේ කියන ප්‍රශ්නය අහුවාම එතකොට අර කලින් සූත්‍රයේ වගේම මෙතෙන්දී සමිද්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා පස්ස සමුදයා බන්තේ. ස්පර්ශය මුල් කරගෙනයි මේවා හටගන්නේ. නැත්නම් ස්පර්ශයයි මේකට හේතුව කියලා මේ සමිද්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඊළඟට අහනවා තේපන සමිද්දකින් සමෝසරණාති. අර හිතේ ඇතිවන විවිධාකාර සංකල්ප විතරකයන් අන්තිමට ගිහිල්ලා මේකේ ප්‍රතිඵලය වශයෙන් කොහෙදද එකතු වෙන්නේ? රැස් වෙන්නේ කොහෙද? කියලා අහුවාම අන්න උත්තර දෙනවා මේක රැස් වෙන්නේ අන්න වේදනාවේ. මොකද වේදනාව හරි ප්‍රකටයි. වේදනාව අනිත් දැන් ඔය මානසිකාරයක් ස්පර්ශයක් වගේ සියුම් නැහැ. වේදනාව සෑහෙන ප්‍රකටයි. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් නැත්නම් සංප්‍රයුක්ත ප්‍රතිඵලයක් වශයෙන් අන්න වේදනාවෙන් තමයි අන්තිමට ප්‍රකට වෙන්නේ. එතකොට ඒතර සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. අන්න ප්‍රකට වෙන්නේ වේදනාවෙන්. අන්න ඒ නිසා කිං සමෝසරණා සබ්බේ ධම්මා කියලා අහුවාම මේ නැත්තම් කිං තේපන සමිද්දකින් සමෝසරණාති කියලා ප්‍රශ්නය අහුවාම උත්තරේ දෙනවා වේදනා සමෝසරණා බන්තේ කියලා. වේදනාවයි මේ වේදනාවට තමයි ඔක්කොම ගිහිල්ලා එක් රැස් වෙන්නේ කියලා. ඊළඟට තේපන සමිද්දකින් පමුඛාති. මේ හිතේ හටගන්නා විවිධාකාර සංකල්පයන් විතර්කයන් ප්‍රමුඛ කරගන්නේ කුමක්ද? ඒවා බලපෑත්වීම හරහා අන්තිමට ප්‍රමුඛ වෙන්නේ මොකද්ද කියලා අහුවාම සමාධි ප්‍රමුඛා කියලා උත්තර දෙනවා. ඊළඟට තේපන්න සමිද්දේකින් ආධිපතේ යාති. දැන් එතකොට මේ සංකල්ප විතර්ක මේ හැම දෙයකටම ආධිපතිත්වය දරන්නේ. අධිපතිත්වය දරන්නේ කවුද කියලා අහුවාම අන්න සතාධිපතේ යා කියලා මේ උත්තර දෙනවා. අර බුදුරජාණන් වහන්සේ දීපු උත්තරමයි දැන් මේ සමිද්ද ස්වාමීන් වහන්සේත් දෙන්නේ. ඊළඟට තේපන සමිද්දකින් උත්තරාති. මේවා අන්තිමට මේවා සියල්ලෙන්ම මේවා උත්තර ස්වභාවයක්. නැත්නම් මේකේ උත්තරීතර ස්වභාවය. මේ හැමෝගෙම ඉහළ ඉන්නේ කවුද? මේකේ උතුම් තැන ඉන්නේ කවුද? කියලා ප්‍රශ්නය අහුවාම අන්න පඤ්ඤුත්තරා කියලා ප්‍රඥාවයි උතුම් තැන ඉන්නේ. ඉහළම තැන ඉන්නේ මේ කියලා උත්තර දෙනවා. ඊළඟට තේපන සමිද්දිකින් සාරාති. මේ සියල්ලෙහි සාරය මොකද්ද? හරය මොකද්ද කියලා අහුවාම අන්න විමුක්ති සාරා කියලා උත්තර දෙනවා. අර බුදුරජාණන් වහන්සේ දීපු උත්තර ටිකම දැන් ඔන්න සමිද්දි ස්වාමීන් වහන්සේත් දෙනවා. ඒතර මේකේ අවසාන ප්‍රශ්නයක් සරියුත් මහරහතන් වහන්සේ අහනවා ඒක අර කිං මූලක සූත්‍රයේ නැහැ. ඒ අහන ප්‍රශ්නේ තමයි තේපන සමිද්දි කිං ඕගධාති. මේවා අන්තිමට ගිහිලා ගලා බසින්නේ කොහෙටද? කියලා ප්‍රශ්නයක් අහනවා. මේ එතකොට සරියුත් මේ සමිද්දි ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා අමතෝගධා කියලා. මේ ඔක්කොම ගිහිල්ලා ගලා බහින්නේ අන්තිමට නිවනටයි කියලා උත්තර දෙනවා. ඒකට මෙන්න මේ මේ සූත්‍රය ඉදිරිපත් කිරීම තුළින් කටුකුරුන් සායනාංශයේ මතක් කරන්නේ විශේෂයෙන්ම අර අහන ප්‍රශ්න අත ඉම්මූලක සූත්‍රයේ අහන ප්‍රශ්න අටක් ඊළඟට මේ සමිද්ද සූත්‍රයේ අහන ප්‍රශ්න ටිකත් මේ ඔක්කොම එකම සන්දර්භයක් මුල් කරගෙන එකම මාතෘකාවක් මුල් කරගෙන අහන ප්‍රශ්න ටිකක් ඒ මාතෘකාව තමයි මේ හිතේ හටගන්නා විවිධ සංකල්පයන් විතර්කයන් කියන මාතෘකාව. ඒවට දෙන උත්තර වශයෙන් තමයි මේ හැම දෙයක්ම මේ උත්තර ටික දීලා තියෙන්නේ කියන එකයි මතක් කරන්නේ. එතකොට මේවා සම්බන්ධයෙන් දැන් මේ සමිති සූත්‍රයේ විශේෂයෙන්ම මේ අහන මූලිකම ප්‍රශ්නය තමයි මේ හිතේ හටගන්නා විවිධාකාර සංකල්ප විතර්කයන් හටගන්නේ කුමක් මේ කුමක් නිසාද කුමක් අරමුණු කරගෙනද කියන ප්‍රශ්නේ. ඒකට සමිති සාමිනාංශය දෙන උත්තරේ තමයි නාම රූප ආරම්භන කියන එක. ඒතර මෙන්න මෙතන තියෙනවා ටිකක් ගැඹුරු කාරණාවක්. මොකද අපිට මේ එකපාරටම නාම රූපයක් මේක හිතේ තියෙනවාය නාම රූපයක් අරමුණු කරන්නේ හිතේ සංකල්ප විතර්කයන් හටගන්නේ කියන එකක් එකපාරට තේරෙන්නේ නැහැ. මොකද මේ මෙතන එන බොහොම සියුම් තැනක්. දැන් අපි පටිච්චසමුපාදය ගැන කතා කරනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා ඔය විදිහට අපි කියාගෙන යනවා. පටිච්චසමුපාදයේ අංග ටික අපිට පාඩම්. ඉතින් නමුත් ඕකේ අපිට මේ හිතේ අවිද්‍යාව නිසා සංස්කාරය හටගන්නා ආකාරය සංස්කාර නිසා විඥාණය හට ගන්නා ආකාරය විඥාණය හරහා නාම රූප හට ගන්නා ආකාරය නැත්නම් ඒ දෙන්න අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය මෙන්න මේ වගේ දේවල් එකපාරට තේරෙන්නේ තේරෙන්නේ නැහැ මොකද මේවා ඊටාම සියුම් මේවා ඉන්න තනිකරම හිතට අදාළ කරුණු ඉතින් අපි සතිය පිහිටවන්න පටන් ගත්තාම හිත මේ নানা ප්‍රකාර අරමුණු වල නිමග්න වෙනකොට විවිධාකාර අතීත අරමුණු අනාගත අරමුණු වල දුවනකොට අපිට මේ තරම් සූක්ෂම දෙයක් වටහා ගැනීමේ ශක්තියක් නැහැ නමුත් යම්ස කෙනෙක් සෑහෙන්න භාවනාවක් වඩලා විපස්සනාවක් වඩලා හොඳට හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන එහෙමත් නැත්නම් ඊටත් එහා ගිහිල්ලා සෑහෙන්න හිතේ සමතාවයක් ඇති කරගෙන අනිශ්චිත ස්වභාවයක් ඇති කරගෙන පුළුවන් නම් හිත සිතුවිලි වලින් බැහැරව පවත්වාගෙන අන්න හිතට යම් පමණක විවේකයක් ලබා දුන්නොත් අන්න සමහරවිට කෙනෙකුට මෙන්න මේ හිත නාම රූප අරමුණු කරගෙන එහෙම නැත්නම් නාම රූප අරමුණු කරගෙනයි හිතේ විවිධාකාර මේ සිතුවිලි හටගන්නේ සංකල්ප හටගන්නේ කියන එක ටිකක් වැටහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කතා කරන මාතෘකාව ඊටාම සියුම් මාතෘකාවක්. ඇත්තටම මේ දේ විඥානයත් නාම රූපයත් අතර තියෙන මෙන්න මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය සම්බන්ධයෙන් සෑහෙන මේ ගැඹුරු සූත්‍ර දේශනා ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මහා නිදාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරනවා විවිධාකාර මේ ප්‍රඥප්තියින් පණවන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන මෙන්න මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයෙන් නිසයි කියලා. ඒ වගේම ප්‍රඥාවට බැස ගන්න තියෙන අන්තිම සූක්ෂම තැනක් තමයි මෙන්න මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන මෙන්න මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය. ඒතර මෙන්න වගේ නාම රූපයත් විඥානයත් අතර තියෙන සම්බන්ධය ගැන ලොකෝ විග්‍රහයක් මේ මහා නිදාන සූත්‍රයේ එනවා. ඒ වගේමයි තවත් තව වටිනා සූත්‍රයක් එනවා ඔය නලකලාප සූත්‍රය කියලා. ඒකත් ඔය සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒක ඉදිරිපත් කරන උපමාව හරිම ලස්සනයි. ඒකේ පෙන්වන්නේ මේ බටකොටු මිටි දෙකක් ඒක තනියෙන් හිටවලා තිබ්බොත් එහෙම වැටෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? ඒක එකක් එකිනෙකට හේතු කරලා තියෙනවා. උඩ උඩ කොටසයි උඩ කොටස් දෙක එකට හේතු කරලා තියෙනවා. ඒකට එකක් අනිකට හේතු වෙලා තියෙන හින්දා වැටෙන්නේ නැහැ. හැබැයි එකක් ඇද්දොත් අනිකත් වැටෙනවා. ඉතින් නලකලාප සූත්‍රයේදී මෙන්න මේ උපමාව සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මේ විඥාණය නාම රූපයට උදව් කරනවා. නාම රූපය විඥාණයට උදව් කරනවා. මෙන්න මේ දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. ඒවා මේ කටුකුණ සායනාසේ හොඳ විග්‍රහයක් කරනවා අර සිනමා ශාලාවේ උපමාව එහෙම සම්බන්ධ කරගෙන චිත්‍රපටි උපමාවකින් සම්බන්ධ කරගෙන. එතකොට මේ හිතේ හටගන්නා සංකල්ප විතරකයන් නාම රූපය මුල් කරගෙන හටගන්නවා නම් එතකොට මෙන්න මේ නාම රූපයේ විනිවිද දැකීමම එතකොට සෑහෙන්න මේ විපස්සනාවේ පරමාර්ථයක් විය යුතුයි. නැත්නම් විපස්සනාව සාර්ථක වෙන්න වෙන්න අන්න නාම රූපේ යම්තාක් දුරකට විනිවිද දැක ගන්න අවශ්‍ය වෙනවා. නාම රූපයට මුලා නොවන ගතියක් ඇති වෙන්න අවශ්‍යයි. නැත්නම් අපි හිතේ හට ගන්නා මේ විවිධාකාර නාම රූපයන් ඒ සියල්ල ඇත්තය මේකට මම මේ අනුව කටයුතු කළ යුතුය මේ නාම රූපය මගේය කියලා හිතාගෙන කටයුතු කරන්න ගත්තොත් හැමදාම ඉතින් හිතට අනුව අපේ වහල්ු භාවයටපත් වෙනවා නැත්නම් සිතුවිලි වලට අනුව අපි වහල් භාවයේ කටයුතු කරනවා. හිතේ හට ගන්නා විවිධාකාර කෙලෙස් ස්වභාවයන්ට අනුව අපි ක්‍රියාත්මක වෙනවා. නමුත් කෙනෙක් හිත විනිවිද දකින්න දකින්න මේ නාම රූපයයි විඥානය අතර තියෙන ප්‍රතිසම්බන්ධය තේරුම් ගන්න තේරුම් ගන්න අන්න මේ නාම රූප හුදු අතහැරලා දැමීමක් නාම රූප වල පැටවෙන්නේ නැතුව සිටීමක් ඒකට අහු වෙන්නේ නැතුව සිටීමක් ඒකට මුලා වෙන්නේ නැතුව සිටීමක් බැඳෙන්නේ නැතුව සිටීමක් තමයි ටික ටික සිද්ධ වෙන්න ගන්නෙ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ එතකොට විඤ්ඤා මේ විපස්සනාව එතකොට මුල් අවස්ථාවේදීත් එකwidehatකින් ගත්තාම ටිකක් මේ නාම රූප මුල් කරගෙන පටන් ගන්නවා. එතෙන්ද තියෙන ටිකක් ඕලාරික මට්ටමක්, රළු මට්ටමක්. නමුත් ගැඹුරට ගැඹුරට යන්න යන්න මේ නාම රූපෙම විනිවිද දැකීමක් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ අර නාම රූපය අරමුණු කරගෙන පටන් ගන්න ප්‍රතිපදාව අවසන් වෙන්නේ නාම රූපය විනිවිද දැකීමෙන්. නාම රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ත අනත්ත අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් විනිවිද දැකලා ඒ නිතර වීමෙන් තමයි අවසාන වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අපි හිතමු ධාතු මනසිකාර භාවනාවක් වඩනවා. අපි හිතමු එයා අපිට තේරෙනවා ඔන්න තද ගති තියෙනවා, රළු ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා. අපි ධාතු ලක්ෂණ ටික හඳුනාගත්තා. නමුත් ඔකට යා ගැඹුරට තව තව යන්න යන්න මේවා හට ගන්නා ස්වභාවය බලනවා, වෙනස් වෙන ස්වභාවය බලනවා, නැති වෙලා යන ස්වභාවය බලනවා, ෂය වෙලා යන ස්වභාවය බලනවා. අන්න අපිට මේ මේවා හා සම්බන්ධ පොදු ලක්ෂණ ටිකක් මතුවෙන්න ගන්නවා. අන්න ටික ටික ටික හිත තව තව සූක්ෂම වෙනවා, සතිය තියුණු වෙනවා, ප්‍රඥාවේ යම් වර්ධනයක් සිද්ධ වෙනවා. අන්න මේ විවිධාකාර බාහිර රූපාරම්මණයන් නැත්නම් අජ්ජත්තික රූපාරම්මණයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් ජීවත් වෙනවා. ඉතින් මෙතන තියෙන එකතකින් කායानुපස්සනාව වටනවා. නමුත් ටිකක් ටිකක් ගැඹුරට යන්න ගැඹුරට යන්න අන්න හිතේම මේ ස්වභාවය දකින්න පුළුවන් අවස්ථාවක් එළඹෙනවා චිත්තානුපස්සනාවකදී ධම්මානුපස්සනාව. අන්න හිතේ හට ගන්නා විවිධ චිත්ත ස්වභාවයන්. විවිධාකාර සිතුවිලි. එහෙම නැත්නම් විවිධාකාර සංස්කාර ස්වභාවයන්, විවිධාකාර සංඥාවන්. ඒවා හට ගන්න හැටි, ඒවා වෙනස් වෙන හැටි, ඒවත් නැතිලා යන හැටි අන්න කෙනෙක් දකින්න උත්සාහත් වෙනවා. ඉතින් මේ හිතට එළඹුණාම මේ හිතේ හට ගන්නා ස්වභාවයන් දකින්නවා කියන්නේ මේ එකතකින් අපි අර නාම රූපයට තමයි අද කියන්නේ. විඥානයේ පිළිඹු වෙන විවිධාකාර ඡායාවන්ට විවිධාකාර ඒ නාම රූප ඡායාවන්ට තමයි අපි දැන් අද තියන්නේ. අන්න ගැඹුරට යන්න යන්න අන්න නාම රූපයන් හට ගන්නා හැටි නාම රූපයන් නිරුද්ධ වෙලා යන හැටි කෙනෙකුට දකින්න අවස්ථාව ලැබෙන්නේ ඉඩ දෙනවා. ඒක තමයි ස්වාමීන් මතක් කරන්නේ. ඒක හොඳින් ත්‍රිලක්ෂණයක් අවබෝධ කරගත්තොත් නැත්නම් නාම රූපයේ අනිත්‍ය ස්වභාවය, නාම රූපයේ තියෙන දුක් ස්වභාවය, ඒක තියෙන අනාත්ම ස්වභාවය කෙනෙක් වටහා ගත්තොත් අන්න මේ හිතට හටගන්න හිතේ එන নানা ප්‍රකාර සිතුවිලි, নানা ප්‍රකාර ආවේගයන්, ඒ වගේම විවිධාකාර කෙලෙස් ස්වභාවයන් මේවට අහු වෙන්නේ නැතුව මේවයෙන් හිත මුදවාගෙන අන්න හිත යම් සහනයක් භුක්ති විඳිනවා එහෙම නැත්නම් හිතේ යම් ශාන්ත ස්වභාවයක් භුක්ති විඳිනවා අරමුණු වලින් තොර ස්වභාවයක් භුක්ති විඳිනවා ශුන්්‍යත ස්වභාවයක් භුක්ති විඳිනවා අනිමිත් ස්වභාවයක් භුක්ති විඳිනවා අන්න සෑහෙන ගැඹුරක විපස්සනාව සිද්ධ වෙනවා ඉතින් මේ මේ එතකොට ස්වාමින්වහන්සේ මතක් කරනවා නාම රූපයෙන් මිදීමමයි සාරය හැටියට ගත යුත්තේ කියලා එතකොට අර කිං සාරා සබ්බේ ධම්මා කියන ප්‍රශ්නේදී බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර තමයි විමුක්ති සාරා සබ්බේ ධම්මා කියලා එතකොට දැන් මේ මෙතෙන්දී සරියොත් මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි තේපන සමිද්දකින් සාරාති. අර සංකල්ප විතරකයන්ගේ සාරය මොකද්ද? ඒකට සමිද්ද ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර තමයි විමුක්ති සාරා භන්තේ. මේකේ මේවෙන් නිදහස් වීමමයි විමුක්තිය කියලා. අපි දේවල් හිතේ ගොනු කරගෙන මේ ගොඩ ගහගෙන සංඥා බහුල කරගෙන මේවැයින් විවිධාකාර සංකල්පයන් විතර්කයන් තර්කයන් හදාගෙන මේක ආකූල ව්‍යාකූල කර ගැනීම නෙමෙයි මෙතන සාරය කියලා කියන්නේ මේ සියල්ල අත්හැරලා දැමීම. මේ සියල්ලෙන් හිත නිදහස් කර ගැනීම. හිතේ ශාන්ත භාවයක්, විමුක්ති ස්වභාවයක්, නැත්නම් ශූන්‍ය ස්වභාවයක්, හිතට නිදහසක් අත්කර ගැනීමමයි එතකොට මේ විමුක්තියක් කියලා පෙන්වන්නේ. ඒතර එතන තියෙන සෑහෙන දින් ගැඹුරු කාරණාවක්. ඒතර තව චුට්ටක් අපි එහෙනම් ඉස්සරහට යමු. ඒක තමයි අර ධම්මපද ගාථාවක සඳහන් වෙන්නේ රහතන් වහන්සේ පිළිබඳව. කෝදං ජහේ විප්පජහය විප්පජහීය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය. තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානු පතන්ති දුක්ඛා කියලා රහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා. කෝදං ජහි. කෝදේ ඉවත් කරන්නේ. විප්පජහෙය්‍ය මාන. මානය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ. සංයෝජනං සබ්දමතික්ක මෙය්‍ය. සියලුම සංයෝජන ඉක්මවා ගන්නේ. තම් නාම රූපස්මින් අසජ්ජමාන. නාම රූපෙහි නොරැඳෙන, නොඇලෙන, නොබැඳෙන ඒ පුද්ගලයාව අකිංචනං ඒ අකිංචන පුද්ගලයාව කිසිවක් අයක් නැති ඒ පුද්ගලයාව නානුපතන්ති දුක්ඛා දුක්ඛයෝ ඒ පුද්ගලයාව යටපත් නොකරයි. ඒ පුද්ගලයා මත කඩා නොවදිත් කියන එක වගේ. ඔන්න ඔයනොත් අපිට පෙනෙනවා එතකොට බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපදාව අනුව මේ නාම රූපේ ඉවත් වීමේ ඉක්මවීමේ මේ නාම රූපේ ඉක්මවීමේ නාම රූපේ ඇති ශුන්‍යත්වය වටහා ගැනීමේ වටහාගෙන ඒක ඉක්මවීමේ ක්‍රමයකුයි මේන් දක්වන්නේ. ඊටාත්ම වටිනා කාරණයක් අපිට හෙළි වෙනවා බ්‍රහ්මජාලයේ සූත්‍රය ටිකක් විග්‍රහ කරලා බැලුවොත්. හොඳයි පොඩ්ඩක් ඉන්න අපි එතනට කලින් මේකක් පොඩ්ඩක් බලමු. එතකොට මෙතෙන් ඉදිරිපත් කරන්න ධම්මපදයේ ගාතාවක් කෝදං ජහේ විප්පජහේය මානං. කෝදයක් දුරු කරනවා, ඒ වගේම මාන්නයත් අයින් කරලා දානවා, සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඊළඟට සංයෝජනං සබ්බං අතික්කමෙය. සියලුම සංයෝජනයන් අතික්‍රමණය කරනවා. සියලුම සංයෝජනයන් ඉක්මවාලනවා. ඊළඟට තණ්හාම රූපස්මින් අසජ්ජමානං. අන්න අර මෙන්න මේ කාරණාව තමයි අර මේ සමිද්ද සූත්‍රයේදී කියන්නේ. එතකොට අර කිං සාරා සබ්බේ ධම්මා කියද්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ විමුක්ති සාරා සබ්බේ ධම්මා කියලා. තේ පන සමිද්දී කිං සාරාති කියලා අහුවාම සමිද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ විමුක්ති සාරා භන්තේ කියලා. එතකොට මේ නාම රූප නාම රූප අරමුණු වලින් සම්පූර්ණයෙන් හිත නිදහස් කර ගැනීම තමයි සාරය කියලා පෙන්වන්නේ. විමුක්තිය කියලා පෙන්වන්නේ. එතකොට මේ නාම රූප අරමුණේ අරමුණෙන් හිත නිදහස් කරගන්න නම් ඒකෙන් නොබැඳී ඉන්න ඕනේ. ඒක අල්ලගන්න නැතුව ඉන්න ඕනේ. ඒකෙ බැඳෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ සංනාම රූපස්මින් අසජ්ජමාන. ඒ විවිධාකාර නාම රූප ස්වභාවයන් හිතේ මතුවෙනවා. අපි තුමු සංඥා ස්වභාවයන් වෙන්න පුළුවන්. විවිධාකාර සිතුවිලි ස්වභාවයන් වෙන්න පුළුවන්. නැත්නම් විවිධාකාර චේතනා ස්වභාවයන් වෙන්න පුළුවන්. මේ ඔක්කොම විවිධාකාර වශයෙන් මේ හිතේ හටගන්නා මේ නාම රූපයේ විවිධ පැතිකඩ මේ එකකටවත් බැඳෙන්නේ නැත්තම් එකකටවත් ඇලෙන්නේ නැත්නම් එකක්වත් මම මගේ කියලා ගන්නෙ නැත්නම් අකිංචනං නානුපතන්ති දුක්ඛ. ඒ වගේමයි කිසිවකට අයත් මේක මගේ මේක අරයගේ මේ කියලා අර කිසිමක් කිසිවක් මේ රාග දේශ මොහාදී මේ කිංචන මොකක්වත් නැත්තම්. දැන් අපිට සාමාන්‍යයෙන් දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ මම අහවලා මට මෙන්න මේ මේවා තියෙනවා මට මේ අහවල් උපාදිය තියෙනවා මට මෙන්න මේ අහවල් තානාන්තරය තියෙනවා. මට මේ මේ දැනුම් තියෙනවා මේ හැකියාවන් තියෙනවා කියලා ඉතින් අපි নানা ප්‍රකාර දේවල් තියෙනවා තියෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. අකිංචනං කියවහම මේ ඔක්කොම ටික අතහැරලා. කිසිවක් අයිති නැති තත්වයකට අන්න ඒ තත්ත්වපත් වෙලා අකිංචනං. කිසිවක් අයත් නැති කුජලයාට නානුපතන්ති දුක්ඛ. අන්න ඒ බඳු චිත්ත ස්වභාවය. ඒ බඳු මනසක් පවත්වන්න යම්සි කෙනෙකුට පුළුවන් නම් අන්න එයා කෙරෙහි කිසිම දුකක් හටගන්නේ නැහැ. <clears throat> දුකක් ඒ තනත්තාගේ හිතට එන්න විදිහක් නැහැ. මොකද හිතේ හටගන්න හිතේ බැඳෙන්න කිසිම සංයෝජන කොකු ඇත්තෙත් නැහැ. ඊළඟට බැඳෙන්න නාම රූපයන් ඇත්තෙත් නැහැ. නාම රූපයන් ආවට බැඳෙන්නෙත් නැහැ. ඊළඟට අල්ලගන්න මගේ කියලා අල්ලගන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් මෙන්න මේ රහතන් වහන්සේ මත ඒ නිසා කිසිම දුකක් හටගන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ උන්වහන්සේගේ හිතේ දුකක් හටගන්නේ නැහැ කියන කාරණා තමයි ඒකට මේ ධම්මපදේ කතාවෙන් මතු කරලා දෙන්නේ. රහතන් වහන්සේට කායික දුක් මත වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් කායික දුක් තිබිලා තියෙනවා. නමුත් ඒ එක කායික දුකකින්වත් රහතන් වහන්සේලා හෝ බුදුරජාණන් වහන්සේ මානසික දුකක් ඇති කරගත්තේ නැති ස්වභාවය තමයි තේරුම් ගන්න තියෙන්නේ. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අර පාදයේ ආබාධයක් හටගත්තාම අර දේවදත්ත ගලක් පෙරලලා ඒ පාදයේ මේ ලේසල වීමක් සිද්ධ වුණාට පස්සේ එතන සෑහෙන වේදනාවක් හට අරගෙන තියෙනවා. ඉතින් මේ වේදනාව උහුලගෙන බුදුරජාන් වහන්සේ බොහොම અભීතව කටයුතු කරනවා දකින්න දේවතාවෝ සාදුකාර සාදුකාර දෙනවා. සතු සතුල්ලපනායක මේ සූත්‍රය කියලා එහෙම සූත්‍රයනවා ඔය මේ දේවතා සංයුත්තේදී ඒක එහෙම සඳහන් වෙනවා. ඒ සතුල්ලපකාය කියලා මේ ඒ නමනේ තියෙන. සතුල්ලපකායක වගේ නමක් මට මතක තියෙන්නේ. ඒ ඒ බඳු නමක් තියෙන මේ වර්ගයේ ඒ දේවතා කොට්ටාශයක් ඇවිල්ලා මේ බුදුරජාන් වහන්සේට උස්තුති කරනවා නැත්නම් ප්‍රශංසා කරනවා මේ ඔබ වහන්සේ නම් පුදුමාකාර සිංහ රාජයෙක් මේ තරම් මේ සියුණු කටුක වේදනාවක් ඔබ වහන්සේ කිසියම් මේ මැසිවිල්ලක් නගන්නේ නැතුව මනසේ පීඩනයක් ඇති කරගන්න තු ඔබ වහන්සේ මේක ඉවසනවා කියලා අන්න මේ බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනවා. අන්න ඒ වගේ. එතකොට මේ රහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේට මේ කායික වේදනා හට අරගෙන තියෙනවා. නමුත් උන්වහන්සේලා ඒවායින් මානසිකව කැළඹෙන්නේ නැතුව. ඒකෙන් මානසික පීඩාවක් වේදනාවක් ඇති කරගන්න නැතුව අන්න උන්වහන්සේලා ඒක දරාගෙන ඉඳලා තියෙනවා. මොකද අර මේ නාම රූපේ බැඳෙන්නේ නැති ගතියක් නිසා. මේක මම මගේ කියලා ගන්නෙ නැති ගතියක් නිසා. මෙතන තියෙන හුදු හේතුඵල ධමයක් වශයෙන් උන්වහන්සේලා ගැඹුරින් අවබෝධ කරගෙන තියෙන නිසා අන්න මේ බඳු හැකියාවක් උන්වහන්සේලා ලැබිලා තියෙනවා. ඒතර මේ කාරණාම තව පොඩ්ඩක් විග්‍රහ කරන්න ස්වාමීන් වහන්සේ ඊළඟට ගන්නවා බ්‍රහ්මජාල සූත්‍රය. අපි තව ටිකක් ඒකටත් යමු. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ තිබෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ඒ සබ්බතෝපබ්බ අනිදස්සන විඥානයේ ඒ කියන්නේ හැම පැත්තෙන්ම ආලෝකවත් වූ අනිදස්සන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් අර දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවන ආකාරය. යමක් නිෂ්ප්‍රභා වෙනවා කියන එක අපි චිත්‍රපටි කතා ගැන කතා කරනකොට අර චිත්‍රපටිය නිෂ්ප්‍රභා වුණේ දොරවල් ඇරීමෙන්. දොරවල් ඇරීම නිසා විශාල ආලෝකයක් ආවහම අර සිනමා තිරයට වැටිලා තිබුණු සුළු ආලෝකේ එහෙන් පිටින්ම නිෂ්ප්‍රභා වුණා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රඥා ප්‍රභාවෙන් අනිදස්සන විඥානයේ ප්‍රඥා ප්‍රභාවෙන් දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභා වෙන ආකාරය අපිට බ්‍රහ්මජාල සූත්‍රයෙන් දකින්නට ලැබෙනවා. අර පුරුල් ප්‍රඥා ප්‍රභාවයෙන් පටු මිත්‍යා දෘෂ්ටි 62ක් නිෂ්ප්‍රභා වුණේ කොහොමද? අනෙකුත් තීර්ථකයන් මේ මිත්‍යා දෘෂ්ටි කයි මිත්‍යා දෘෂ්ටි කයින් ඒ දෘෂ්ටි තනාගත්තේ නාම රූපේම අල්ලා ගැනීමෙන්. නාම රූපේ රැඳීමෙන්. නාම රූපේ බැඳිලා ඒවා පිළිබඳව තර්ක කරලා නාම රූපයෙන්ම නිපදවාගත්තු දෘෂ්ටි සමූහයක්. අන්න ඒක නිසයි. ඒ කාරණේ සුත්තනිපාතේ මහා ව්‍යුහ සූත්‍රයේ සඳහන් වෙනවා. අනෙකුත් දෘෂ්ටිවාදීන් නාම රූපයෙන් නොමිදුණු බව මෙහෙම ප්‍රකාශ කරනවා. පස්සන් නරෝ දක්ඛති නාම දක්ඛිති නාම රූපං දිස්වාන වා ඤස්සති තානි මේව. කාමං බහුං පස්සතු අප්පකං වා නහිතේන සුද්ධින් කුසලාව දන්ති. ඒ කියන්නේ අපි ටිකක් ඉතින් තව තව ගැඹුරට ගැඹුරට යන්නේ ස්වාමීන් වහන්සේ මතක් කරන ඊළඟ සූත්‍රය තමයි මේ කිං මූල මේ බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රයේදී විවිධාකාර දෘෂ්ටි 62ක් සම්බන්ධයෙන් මේ අනිකුත් ශාස්ත්‍රූන් නැත්නම් අනිකුත් දෘෂ්ටි ලබ්ධකයෙන් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ සියලුම දෘෂ්ටීන් ප්‍රතික්ෂේප කරනවා. මේ ඔක්කොම ස්පර්ශය නිසා හටගත්ත නාම රූපයට අහුවෙච්ච නාම රූපයට අහුවීම නිසා හටගත්ත දෘෂ්ටීන් වශයෙන්. ඒ නිසා උදාහරණයක් වශයෙන් අපි අර ස්වාමීන් වහන්සේ කටුකුරුන් සානහස ඉදිරිපත් කරන ලස්සන උපමාවක් තමයි දැන් අපි චිත්‍රපටයක් බලන්න ගියාම අපිට හාත්පස අන්ධකාරයක් තියෙනවා අපිට අපි අපිටම අපිට තිරේවත් පේන්නේ නැහැ ඊට පස්සේ ඔන්න ඒ තිරයට යම්කිසි ආලෝක ධාරාවක් පතිත වෙනවා. ඒ ආලෝක ධාරාව තුළ යම් රූපයක් නිරූපණය වෙනවා. යම්කිසි චිත්‍රපටයක් නිරූපණය වෙනවා. රඟ දැක්වෙනවා. එතකොට ඒ ආලෝකය නිසා අන්න මේකේ තියෙන තිරය ප්‍රකාශ වෙනවා. දැන් ඔන්න තිරයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේමයි තිරය තියෙන නිසා තමයි අන්න නාම රූපේ නැත්තම් මොකද්ද ඒ චිත්‍රපටියට ප්‍රකාශ වෙන්න හැකියාව ලැබෙන්නේ. චිත්‍රපටියේ රූපරාමුතිකට හොඳට දර්ශනීය විදිහට පෙන්눔 කරන්න හම්බෙන්නේ අර තිරේ තිබිච්ච නිසා. ඒ නිසා තිරය ප්‍රයෝජනවත් වෙනවා අර චිත්‍රරාමු ටික පතිත වෙන්න. ඒ වගේම චිත්‍රරාමු ටික ප්‍රයෝජනවත් වෙනවා තිරය ප්‍රකාශ වෙන්න. නැත්තම් තිරේ ප්‍රකාශ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක්. ඔන්න ඒ වගේ කියනවා. ඒතර මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය විඥාන තිරේ තමයි නාම රූප චිත්‍රපටිය දිගහැරෙන්නේ. ඉතින් ඔතන සිද්ධ වෙන ප්‍රශ්නේ තමයි චිත්‍රපටි බල බලා ඉන්නකොට මේ මේක අපිට අමතක වෙනවා. මෙන්න මේකයිලා චිත්‍රපටයක්ය. මේ තියෙන්නේ තිරයක්ය. මේ එළියෙන් ඇවිල්ලා වදින්නේ ආලෝකයක් කියන එක අපිට අමතකයි. අපි අර චිත්‍රපටයේ තියෙන විවිධාකාර රූප රාමු වල අපි নিমগ্ন වෙනවා. අපි ඒකේ මුලා වෙනවා. අපි ඒකට ආකර්ෂණය වෙනවා. අපි ඒක අල්ල බදා ගන්නවා. ඒ හරහා අන්න අපේ හිතේ විවිධාකාර කෙලෙස් ස්වභාවයන් හට ගන්නවා. ඉතින් දන්නේම නැතුව අපි ඒ ලෝකයක ජීවත් වෙනවා. අපි සිනමා ලෝකයක ජීවත් වෙනවා. නැත්නම් ඒකේ ඉදිරිපත් කරන ජවනිකාව ප්‍රේම ජවනිකාවක් නම් ඔන්න අපි ප්‍රේම ලෝකයේ අන්න අපි ජීවත් වෙනවා. අපි ඉතින් අඬනවා, වැළපෙනවා, කඳුළු හලනවා, නැත්නම් hina වෙනවා, උඩපයින්නවා. අර ජවනිකාවට අනුව අපිත් ඔන්න හැසිරෙනවා. තනිකර වෙන ලෝකයක අපි ජීවත් වෙනවා. ඉතින් නිබන්දුම ක්‍රියාවලියක් අපේ හිතේ සිද්ධ වෙනවා. අපේ හිතේ අන්න විඥානයේ නාම රූපයක් බැඳෙනකොට අපි ඒකට ඇලෙනවා ඒකට අනුව කටයුතු කරනවා ඒකේ මම මගේ කියලා කියා ගන්නවා දැන් මේ නාම රූපය හරියට නිකන් අර චිත්‍රපටිය වගේ දැන් මේ නාම රූපේ විවිධාකාර දේවල් පෙන්눔 කරනවා වේදාකාර සංඥාවන් එනවා. ඉතින් අපි ඒකට බැඳෙනවා. අපි තව ඒකට එකතු කරනවා. දන්නේම නැතුව ඒක වැඩෙනවා. ඒක තව තව විතර්ක වශයෙන් වැඩෙනවා. තව තව ප්‍රපංච වශයෙන් වැඩෙනවා. ඉතින් අපි දන්නේම නැතුව අපි ඒකේ වහලෙක් බවට පත් වෙලා. දැන් ප්‍රපංච විසින් අපිව මැඩපවත්වනවා. දැන් අපි නිකන් වහලෙක් වගේ හිත කියන කියන විදිහට නටනවා. හිතේ යනවා විදාකාර තණ්හාවන්, ඉතින් තණ්හාව කියන දේ කරනවා. හිතේ ද්වේෂයන් එනවා, අන්න ද්වේෂ කියන දේ කරනවා. ඉතින් මේ හටගන්නා විවිධාකාර නාම රූපයන් හොඳට වර්ධනය වෙලා වර්ධනය වෙලා අන්න ඒක සලායතන දක්වා ගිහිල්ලා අතපය විසි කරනවා, කට අරිනවා, වචන ප්‍රකාශ කරනවා, ඇහෙන් බලනවා, කනෙන් අහනවා, নানা ප්‍රකාර විදිහට අන්න අපි කටයුතු කරනවා. වහලෙක්ම වලට අන්තිමටපත් වෙනවා. ඉතින් යම්සි කෙනෙක් මුලින්ම මෙන්න මේ නාම රූප සභාවෙන් හඳුනා ගන්නවා නම් මේ නාම රූපේ බැඳෙන්නේ නැතුව ඉන්න උත්සාහත් වෙනවා නම් අර කලින් ධමපද ගාථාවේ කිව්වා වගේ ඒ නාම රූපයට වටිනකමක් දෙන්නේ නැතුව ඒකට බැඳෙන්නේ නැතුව ඒකට ඇලෙන්නේ නැතුව ඒක යන්න හරිනවා නම් අන්‍යයාගේ හිත සමනය වෙනවා. අන්‍යයාගේ හිතේ යම් සංසිඳීමක් ඇති වෙනවා. එයාගේ හිතේ යම් සමනය වීමක් ඇති වෙනවා. එයාගේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. එයාගේ හිත නිදහස් වෙනවා. ඉතින් අන්නේ බඳු ස්වභාවයක් තමයි එතකොට මේ අන්තිමට මේ මේ මොකද්ද මේ කටුකුරුන් සාන්නාසේ මතක් කරන්නේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රඥා ප්‍රභාවයෙන් අනිදස්සන විඥානීය ප්‍රඥා ප්‍රභාවයෙන් දෙසටක් මුත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභ වෙන ආකාරය අපිට බ්‍රහ්මජාලයේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ඒ ප්‍රඥාව හරහා දැන් අතෙන්දී නම් අපි හිතමු චිත්‍රපටිය බල බලා ඉඳද්දී අර දොරක් එහෙම ඇරුණොත් එහෙම එතනින් එන ඒ ඉරාවුව නිසා ඒ ඉර එළිය නිසා අන්න අර චිත්‍රපටිය බොඳ වෙලා යනවා. දැන් අර ඒක හිතේ නළු නෙලිය බොඳ වෙලා යනවා. ඒක තීච්ච ලස්සන රේඛාවක් නැති වෙලා යනවා. ඒක තීච්ච වයිවර්ණය විවර්ණ වෙලා යනවා. අන්න එකාතකින් අර විරංජනේ වීමක් නැත්නම් ඒකේ තියෙන ලස්සන මැකිලා යාමක් තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් අපේ හිතෙත් සිද්ධ වුණොත්. ඒ කියන්නේ අපි බැඳිලා, හිර වෙලා, බොඳ වෙලා මේ ඇලිලා ඉන්න අවස්ථාවකදී යම් වෙලාවකට මේකට හොඳ ප්‍රඥා ආලෝකයක් පහළ වුණා නම් අන්න නාම රූපය බොඳ වෙලා යනවා. අන්න මේ හිතේ හොල්මන් කරපු විවිධාකාර භූත ස්වභාවයන් අන්න දුර වෙලා යනවා. අන්න මේ හිතත් එක්තරා අන්දමකින් විරංජනය වීමක් වෙනවා නිබ්බිදාවකට ලක් වෙනවා අන්න දැන් හිත ටික ටික ටික මේ නිරූපණය වෙන විවිධාකාර නාම රූපයන් ඒ තරම් වටිනවායි කියලා සලකන්නේ නැහැ. ඒවෙන් හිත අයින් කරගන්නවා. ඒවෙන් හිත මෑත් කරගන්නවා. ඊට පස්සේ අන්න හිත නිදහස් වෙනවා. අන්න ඒ බඳු ස්වභාවයක් තමයි එතකොට මේ අනිදස්සන මට්ටමක් හරහා අන්තිමට රහතන් වහන්සේ කෙනෙක් අත්දකින්නවා කියලා කියන්න වෙන්නේ. ඒ කියන්නේ ටික ටික ටික මේ නාම රූපේ බැඳෙන්නේ නැතුව හිත නිදහස් වෙවි, හිතේ සංඥා අඩු වෙවි, හිත විමුක්ත සිත මේ විමුක්ත වෙවි යන ගමනේ අන්තිම ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් මේ ස්වාමින්වහන්සේ මතක් කරන්නේ මෙන්න මේ අනිදස්සන විඥාන ස්වභාවයක්. කිසිවක් නිරූපණය නොවන විඥාන ස්වභාවයක්. දැන් අර නාම රූපයක් ආවට වදින්නේ නැති විඥාන ස්වභාවයක්. නැත්නම් නාම රූපයක් බැඳෙන්නේ නැති විඥාන ස්වභාවයක්. නාම රූපයක් නිරූපණය නොවන විඥාන ස්වභාවයක් තමයි අනිදස්සන විඥානයක් කියලා පෙන්වන්නේ. ඉතින් අන්නේ බඳු ප්‍රඥා ආලෝකයක් යම්සි කෙනෙක්ගේ හිතේ පහළ වුණොත් අන්න ඒ ආලෝකය නිසා, ඒ ප්‍රඥා ආලෝකය නිසා අර කිසිම දෘෂ්ටියක් මේ දශකක් මිත්‍යා දෘෂ්ටි මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වන විවිධාකාර දෘෂ්ටි ඔක්කොම දුරලා යනවා. මොකද දෘෂ්ටි හැදිලා තියෙන්නේ අර නාම රූපය දැඩිව ගැනීම නිසා. නාම රූපය සත්‍යයි කියලා ගැනීම නිසා තමයි එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වන විවිධ දෘෂ්ටි හැදිලා තියෙන්නේ. නමුත් මේ සියල්ලට හේතු වෙච්ච ඒ නාම රූපෙම බදලා ගියා නම්, ඒ නාම රූපෙම ඉවත් වුණා නම්, ඒකම නිෂ්ප්‍රභා වෙලා ගියා නම් අන්න මේ දෘෂ්ටි හැදෙන්න කිසිම පසුබිමක් නැහැ. පසුතලයක් නැහැ. මේ අදනමක් නැහැ. ඉතින් අර දෘෂ්ටි ඔක්කොම නිෂ්ප්‍රභා වෙලා යනවා, යදුර වෙලා යනවා. අන්න හිත සෑහෙන විමුක්ත ස්වභාවයකට, නිදහස් ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි ඉතින් ස්වාමීන් වහන්සේ දිගටම ඉදිරිපත් කරගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ තවත් මහා ව්‍යුහ සූත්‍රයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතනවා අපි දැනට මෙතනින් නතර කරමු කියලා අපි විවෘත කරමු සාකච්ඡාව මේ තව කාට හරි අද මේ ප්‍රකාශ වෙච්ච කරුණු සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් මේ නිවන නියම දේශනා මාලාවේදී කටුකුරුන් සායනාස ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවතරණද ඉස්ලාම් වගේ සමහර කියන්නේ දුන මේ අර මානසිකාර සම්බව සබ්දී ධම්මා කියලා ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন uh, කරලා විස්තර කරලා දෙන්න පුළුවන් තමයි. ඔව් දැන් මේකේ වෙන්නේ කොහොමද කියලා. දැන් කිං මූලක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අහනවා කිං සම්භවා සබ්බේ ධම්මා කියලා. දේවල් හටගන්නේ කොහොමද කියන ආකාරයක් වගේ වචනයක් තමයි මේ සම්භවා කියන වචනේ තියෙන්නේ. එතකොට උත්තර දෙන්නේ මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. දැන් ඒකේ දැන් අපි හිතමු මෙහෙම දැන් සාමාන්‍යයෙන් මානසිකාර කියන එකේ අර්ථය තමයි අපේ දැන් හිතන්න ඇහැ එහෙම අපි ඔහේ හරෝගෙන යනවා. ඔහොම හරෝගෙන යනකොට අපේ ඇහැ යොමු වෙච්ච තැනට අදාළ දෙන්නේ මේකට ලක් වෙන්නේ. ඉතින් මානසිකාරයේ තියෙන ඒතර මනස මෙහෙම හරවගෙන යනවා. ඒතර මනසට අහුවෙච්ච තැන, මනස යොමු වෙච්ච තැන තමයි අරමුණු වෙන්නේ. දැන් ඇහැ හරවගෙන යද්දි ඇහැ යොමු වෙච්ච තැන තියෙන දේ තමයි අරමුණු වෙන්නේ. අන්න එතකොට එයා තමයි හම්බ වෙන්නේ. සම්භවා කියන එකේ හම්බ වෙනවා වගේ අර්ථයකුත් ගන්න පුළුවන්. ඉතින් අපිට ඔතන තියෙන දෙපැත්ත තමයි අපේ ඇහැ ඒ විදිහට යොමු වුණාම අපේ ඇහැ මතු පිට නතර වුණොත් දැන් අපි දේ යම් කෙනෙක් දැක්කා. දැක්කම අපි මතු පිට නතර උනානේ. යා ලස්සනයි, යා හැඩයි, යාගේ රූපෙ මෙන්න මෙහෙමයි, යා සුදුයි, යා මහතයි, උසයි කියලා අන්න අපි මතු පිට නතර වෙනවා. අන්න ඒක තමයි අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. අපි හිත ගැඹුරකට ගියේ නැහැ. ඒ වෙනුවට තනිකර නිකන් මතු පිට තියෙන ලස්සනක් දැක්කා, මතු පිට තියෙන හැඩරුව දැක්කා, ස්වභාවය දැක්කා, සටහන් දැක්කා. අන්න අපේ හිතේ අන්න රාග දේශ මොහොහ ඇති වෙනවා. ඊළඟට නිමිති අනුයන්ජන ගන්නවා. අන්න එතන තියෙන අයෝනිසෝමනසිකාරය. නමුත් මානසිකාරයම යෝනිසෝ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි මේ මානසිකාරයම තමයි හැබැයි දැන් යෝනිසෝ කරගන්නවා යනවා මේකේ මුලට යනවා මේකේ ප්‍රභවයට මේකේ හට ගන්නා තැන බලන ස්වභාවයකට යනවා අන්න හැම විනිවිදගෙන ගිහිල්ලා අන්න බලනවා මොනවාද මේ ඇතුලේ තියෙන්නේ කියලා බලනවා අන්න එතකොට කුඩප කොටස් අහු වෙන්න පුළුවන් නැත්තම් මෙතන තියෙන්නේ ධාතු කොටස් ටික කියලා අහු වෙන්න පුළුවන් නැත්තම් මේ මේ හටගත්ත මේ ඇහි හටගත්ත රූපය මෙන්න මේ ආලෝකය නිසා නැත්නම් මේ ආලෝකය ඇහැට පතිත වීම නිසා ඇහැක් තිබීම නිසා අන්න අර හේතු බලනවා. අන්න ඒ වගේ යෝනිසෝ මනසිකාර පැත්ත හරවනවා. ඒ නිසා මේ මනසිකාරයම දෙපැත්තක් තියෙනවා යෝනිසෝ මනසිකාරයයි අවනිසෝ මනසිකාරයයි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ යෝනිසෝ මනසිකාරයට හරවලා තමයි මේ ටික කියන්නේ. ඒතකොට මෙතන මේ ඉදිරිපත් වෙන ප්‍රශ්න 8ම අපි කුසල පැත්තෙන් ගත්තාම උදාහරණයක් වශයෙන් ඔන්න ඡන්ද මූලකා කියන එකේදී අන්න කුසල ඡන්දයක් ඇති කරගන්නවා. එතකොට අන්න ඡන්ද ඉද්ධිපාදයක් බවට පත් වෙනවා. තාම නිවන් දකින්න ඕනේ. මම කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා අන්න ඡන්දයක් හට ගන්නවා. කුසල ඡන්දයක් කියලා කියනවා. ඉතින් ඒක ප්‍රධාන වෙනවා ඇත්තටම. ඒක ඉද්ධිපාදයක් බවට පවපත් වෙනවා. ඊළඟ මෙතන කියන කිං සම්භවා කියන එකේදී ඔන්න අපිටම කෙලින්ම යෝනිසෝ මනසිකාරයක් මුල් කරගෙන. අන්න යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන අපි කටයුතු කරන්න උත්සාහ කරනවා. අන්න එතකොට යන්නේ තනිකර කුසල පක්ෂයකනේ යන්නේ. ඒ නිසා මෙතන මේ මානසිකාර සම්භව සම්බේ ධම්මා කිව්වහම එතකොට යෝනිසෝ මානසිකාරයක් හරහා අන්න ලොකු මේ මේ ජවයක් ඇති වෙනවා යාගේ මුලට යන ගතියක් එනවා මේ පිටත නතර නොවි මතු පිට පෙනුමේ නතර නොවි යන ගැඹුරකට යනවා ඉතින් ඒක තව පැත්තක් තියෙනවා දැන් අපි තුමු භාවනාවක් කරන්න ගියාම අපි මානසිකාරයක් කියන එක බොහොම රළු වෙනුත් පාවිච්චි කරනවා අපි මෙනෙහි කිරීමක් කරනවා වම දකුණ කියලා මෙනෙහි කරනවා ඒක තියෙන්නේ මානසිකාරයක් නමුත් ඒක දැන් ඒක එකwidehatකින් හොඳයි දැන් මේ මම ඇවිදිනවය අහක බලාගෙන নানা ප්‍රකාර දේවල් වල මම විසිරීලා යදින මට්ටමක් යනවට වඩා අන්න මේ වම් පාදයක් වැදුනා මේක වම කියලාගෙන යනවා. තාම හැබැයි සම්මුති මට්ටමක් එක අතකින් යෝනිසෝ මනසිකාරයේ නිකම් යම් මේ මුල් ස්වභාවයක් එතන තියෙනවා. හැබැයි එතන එතන නවතින්නේ නැහැ. ඒක තාටියක් ගැඹුරට යනවා. ඔන්න හිතන්න ගන්න සතිය පිහිටියා. දැන් ඔන්න වම දකුණ කියන්න අවශ්‍ය නැහැ. දැන් අපිට පුළුවන් වෙනවා ඔන්න පාදයේ ස්පර්ශයක් දැනෙනවා. ස්පර්ශයේම හිත තියෙනවා. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් දැන් මම ඇවිදිනවා කියලා දෙයක් මම ලස්සනයි මම ඇවිදිනකොට හැඩයි මේ ඔක්කොම තනිකර අර මතු පිටකත්තනේ අයෝනිසෝ මනසිකාරයක්නේ දැන් මේ මනසිකාරය මේ යෝනිසෝ කරගත්තාම අන්න මේ ධාතු ලක්ෂණ කියලා කියන්නේ එකාතකින් බැලුවාම මූල ස්වභාවයන් මේවා මත පදනම් කරගෙන තමයි අපි එක එක සංකල්පයන් විතර්කයන් හදාගන්නේ ආ යානම් ඇවිදිනකොට ලස්සන යාගේ තියෙන්නේ මෙන්න මේ වගේ ලැසි ගමන මේ ඔක්කොම ඇවිල්ලා මේ අරක මත ගොඩනගාගත්ත දේවල්නේ. නමුත් ඒකේ මූල ස්වභාවයේ තියෙන නිකන් පාදයක් පොළේ වදිනවා අන්න ස්පර්ශයක් දැනෙනවා. අන්න එතන තමයි අපි යන්නේ. අන්න මූල ස්වභාවයන් වලටම යනවා. ඉතින් එතකොට යෝනිසෝ මනසිකාරය අන්න එතෙන්දිත් යදෙනවා. ඉතින් ඒ නිසා අපි හිතමු වම දකුණ කියලා පටන් ගත්තට ඒකේ ගැඹුරට යනකොට නැත්නම් ඒක සූක්ෂම වෙනකොට අන්න වම දකුණ අයින් වෙලා ඊට වඩා මෙතන තියෙන ධාතු ලක්ෂණයක ඔන්න හිත තැම්පත් වෙනවා. ඒක තවත් ගැඹුරට යනකොට අපි හිතමු මේකේ ධාතු ලක්ෂණත් අභිභවා ගිහිල්ලා අන්න එයාට තේරෙනවා මේ හැම එකක්ම ඇතිලා නැතිලා යනවා. අන්න මේකේ තව දින ගැඹුරකට යනවා. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාර ස්වභාවය එතන මේ බුදුන් වහන්සේ සෑහෙන ප්‍රයෝජනට අරගෙන තියෙනවා විශේෂයෙන්ම විපස්සනාවේදී. නිසා මනසිකාර මනසිකාරය නිවැරදිව යොදාගත්තොත් අන්න සෑහෙන ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. ඔව්. යෝනිගේ පදයෙන් තේරුම් අත ගන්නවා කියනවා. ඔව්. ඒ යෝනිසෝ කියන්නේ අතරින්ම දකින්නකෝ මතු පිටින් මතු පිටින් දකින්නවා කියන අවස්ථාව ගන්න තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ එයා බලන්නෙම නිකන් උඩ උඩ බලන්නේ නිකන් ඉස්සරහට ලෙවල් එකක් බලන්නේ. මතු පිට තත්ත්වයන් බලන්නේ ගැඹුරක් දකින්නේ නැහැ. නමුත් යෝනිසෝමනසිකාරයේදී ප්‍රභවය දකින්න ගතියක්. මුල් හට ගන්නා තැන බලන ගතියක්. හේතු බලන ගතියට තමයි යොමු කරන්නේ. ඔව්. ඕනනම් අපි තා පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් විශේෂ ප්‍රශ්නයක් නැත්තම් ආ කියන්න. පංචක කියනවා දැන් දැන් අපි හිතන්න මෙහෙම දැන් හිතේ මුලින් සිතුවිල්ලක් හටගත්තා. ඊට පස්සේ ඒක අපි හිතමු ඒ සිතුවිල්ලට අපි පොඩ්ඩක් කැමති. පොඩි එකකින් සතුටක් ඇති වෙනවා. ඔන්න අපි ඒක ඔස්සේ තව පොඩ්ඩක් හිතනවා. ඔන්න සිතුවිලි අපි හිතමු තව පහක් වුණා කියලා දැන්. දැන් සිතුවිලි පහක් තියෙනවා. ඔන්න ඒකෙන් තව පොඩි සුඛ වේදනාවක් දැනෙනවා. හිතේට සතුටක් දැනෙනවා. තව ටිකක් හිතනවා. ඔන්න සිතුවිලි 10ක් වුණා දැන්. තව ටිකක් හිතනවා. දැන් ඔක සිතුවිලි 20ක් වුණා. ඔන්න තව ටිකක් හිතනවා. සිතුවිලි 40ක් වුණා. ටික ටික ටික ටික ටික අර සිතුවිලි ප්‍රමාණය ಗುಣ වෙන්න පටන් ගන්නවා. වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්තිමට සිතුවිලි ජාලාවක් බවට පත් වෙනවා. ඔන්න සිතුවිලි ජාලාව මේ ඇතුලේ කතාව හිත හදාගත්තේ ලොකු කතන්දරයට තමයි ප්‍රපංචයක් කියලා කියන්නේ. ඉතින් එකාතකින් කියනවා අපි හිතමු පුංචි ඇටයක් පොළවේ පැල කරාම ඒකෙන් හටගත් හටගන්න පුංචි පැලයක්. නමුත් ඒකේ ලොකු හැකියාවක් නැහැ. ඒක මේ නියපොතෙන් කල්ලා දාන්නත් පුළුවන්. නමුත් අපි හිතමු ඕකට අපි පෝර දැම්මා, වතුර ටිකක් දැම්මා. අන්න දැන් පොඩ්ඩක් පැලයක් බවට පත් වුණා. සොන්න අපි ඒක ආරක්ෂා කරන අන්නේ ගහක් බවට පත් කරනවා. ඕක අන්තිමට මහා වෘක්ෂයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ඉතින් අපිට අතින් පයින් අයින් කරන්න බෑ. ඒකට ලොකු අමාරුයි. අන්නේ වගේ තමයි අපේ හිතෙත් මේ සිතුවිල්ල ඇතරම මේ ප්‍රපංචයක් හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පුංචි සංඥාවකින්. හිතේ යම්කිසි සංඥාවක් හටගත්තාම අපි ඒ සංඥාවේ බැඳෙනවා. අපි ඒක හොඳයි කියලා සලකනවා. ඒකට වටිනකමක් දෙනවා. අන්න ඒ හරහා අපි සිතුවිලි කීයක් ඒකට එකතු කරනවා. එකතු වුණාම අන්න සංඥාව දැන් සංඥාව මත අපි හදන කතාවක්. ආ දැන් හිතන්න මහත්යාගේ හිතට ඔන්න මේ මොකක් හරි මතක් වුණා. දැන් අපි තුමේ පහුගිය දවස්වල වෙච්ච සිද්ධියක් මතක් වුණා කියලා. ඔන්න දැන් ඒකේ රූප රාමුවක් ආවා හිතට. ආ නේ මේක මෙහෙම කරා නේ කියලා අන්න දැන් ඒක ගැන හිතනවා. දැන් ඒක බැලරුම් පවක් ඇති වෙනවා හිතට. දැන් ඒක තව තව දේවල් මතක් වෙනවා. ඒ ඒ පැත්තෙම නිකන් channel එක දැම්මා වගේ. channel එක open කළා වගේ. ඒ පැත්තෙම නාලිකාව අරගත්තා වගේ දැන් ඒකටම රූප රාමු එනවා දැන් හිතට. දැන් අපි තව තව හිතනවා. හිතලා හිතලා හිතලා හිතලා අන්තිමට දැන් හිතන එක නවත්ත ගන්න අපිට බෑ. ඒ කියන්නේ අපි තමයි හිතන්න පටන් ගත්තේ. හැබැයි අන්තිමට අපිට බෑ හිතන එක නවත්ත ගන්න. දැන් හිත අපිව අරගෙන යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මදුපින්ඩික සූත්‍රයේදී මම ලස්සනට පෙන්නනවා. ඒ මේ මුලින්ම ඔන්න චක්කුංච පටිච්ච රූපේද උපදී චක්කු විඥානං තින්නා සංගති පස්සෝ යං ඊළඟ පස්සපච්චා වේදනා යං වේදේති සං සංජානාති යං සංජානාති සං විතක්කේති යං විතක්කේති සම්පපංචේති. දැන් කියන්නේ මේ පටන් ගන්න හරි ආකාරය බුදුදහමෙන් හරිය ලස්සනට විස්තර කරනවා. ඒ ඒක කියන්නේ ඔන්න දැන් ඉස්සෙල්ලා ඇහැට රූපයක් මුලිච්ච වුණා නැත්නම් ස්පර්ශ වුණා. ඒ හරහා අපිට උන එයාට දැනීමක් හටගත්තා. එයාට වේදනාවක් හටගත්තා. හිතන්න මේක සැප වේදනාවක් කියලා. ඉතින් ඒ ඒකට අනුව දැන් ඔන්න සංඥා පහළ වෙනවා. ඉතින් ඒ ඒකට අනුව දැන් මේකට තව තව එකතු වෙනවා. ඒකට අනුව දැන් හිතනවා විතර්ක පහළ වෙනවා. විතරක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මේකට එකතු වෙලා එකතු වෙලා අන්තිමට ප්‍රපංචයක් බවට පත් වෙනවා. අන්තිමට සිතුවිලි ධාරාවක් බවට පත් වෙලා. පඹ ගාලක් වගේ දැන් තියෙන්නේ. දැන් පටන් ගත්තේ කොහෙන්ද කියලාත් හිතා ගන්න බෑ. අන්තිම බුදුහාමුදුර කියනවා මේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා අර හිතන්න ගත්ත මිනිස්යාවම මේ ප්‍රපංචයේ මගින් මැඩ පවත්වනවා. එහෙමයි. හිතේ හටගත්තේ මුළු කතන්දරේම දැන් මෙයා එක හිතෙක් බවට පත් වෙනවා. මෙයා ඒක නිකන් ගොදුරක් බවට පත් වෙලා හිත විසින්ම හිතාගෙන යනවා අපිටවත් නවත්තන්න බෑ. නවත්තන්න කිව්වත් හිත නවත්තන්නේ දැන් සම්නිකට පැටලලා තියෙනවා. ඒක ධර්මයේ පැත්තෙන් ධර්මයේ පැත්තෙන් වෙන්න පුළුවන්. දැන් ඔය මේ මොකක්ද ඒකට කියන්නේ කියවලා බලන්න පංචදෝහක කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්නනවා ඔය විතර්ක ಜಾති කීපයක්. මුලින්ම පෙන්නනවා බොහොම ගොරෝසු මට්ටමේ එන්න පුළුවන් ස්වභාවයක් ඒක තමයි කායික දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. ওই ටික අයින් වුණාට පස්සේ එන්න පුළුවන් කියනවා අකුසල විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒ ටිකත් මඩපාත්තු ගත්තොත් එන්න පුළුවන් කියනවා සියුම් විතර්ක. ඒවා තමයි අර මොකද්ද මේ ජනපද සම්බන්ධයෙන් එන විතර්ක, ඊළඟට ලාභ සත්කාර සම්බන්ධයෙන් එන විතර්ක, ඥාතියින් සම්බන්ධයෙන් එන විතර්ක, ඊළඟට අනවඤ්ඤති පටිසංයුත විතර්ක අහලා තියෙනවනේ ටික. ඉතින් මම විස්තර කරන්න යන්නේ නැහැ. ඔන්න සියුම් විතර්ක එනවා. හිතන්න ඔය ටිකත් ඔක්කොම අයින් කරගත්ත කියලා. දැන් මොකක්ද වෙන්නේ? අන්න එනවා ඒක ධර්ම විතරක. ඊළඟ ධර්ම විතරක එතකට එනවා කියන්නේ. දැන් මොකද අරව අරව දුරු කරන්නේ ධර්මේ පාවිච්චි කරලානේ. අපි හොඳට ධර්මයේ මත පිළිරනවා දැන් දේවල් කරුණු කාරණා තේරෙනවා ධර්මයේම පාවිච්චි කරනවා. අන්තිමට දැන් ධර්ම විතරකම තමයි හිතේ වැඩ කරන්නේ. ඒක නරකක් නැහැ. ඒක අතකින් ධර්ම මනසිකාරයක්. හැබැයි ඒකක් තියෙන විතරක ස්වභාවයක්. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් ඊබඳු ධර්ම විතරකයක් තියාගෙන තියෙන මනසක සමාධියක් වැඩෙනකොට ඒ සමාධිය ප්‍රණීත නැහැ කියනවා. සමාධිය සූක්ෂම නැහැ කියනවා. සමාධිය තියෙන නිකන් සංස්කරණය වෙච්ච ස්වභාවයක්. සමාධිය යාන්තම් තමයි අටවගෙන ඉන්නේ. පොඩි හරි දෙයක් ආවම කැඩෙනවා. කැල්ල බෙදලා යනවා. අන්න ඒ වගේ يعني ඒ ධර්ම මානසිකාරයෙන් පවා මේ මේන සූක්ෂම මට්ටමට යම් බාධාවක් තියෙනවා. ඉතින් ඒකත් සමනය වුණොත් තමයි අන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න එයාට ප්‍රණීත සමාධියක් හම්බ වෙනවා. ශාන්ත සමාධියක් හම්බ වෙනවා. කල්පවත්නා සමාධියක් හම්බ වෙනවා. මේ සංස්කරණය නොකල ස්වභාවයක සමාධියක් හම්බ වෙනවා කියලා කියනවා. ධම්මවිචය සම්පූර්ණ වෙනවා. ඔව්. ධම්මවිචය කියන මට්ටමකදී කතා කරන්නේ තනිකරම බොජ්ජංග මට්ටමක් නේ. එතෙන්දි වෙන්නේ මේ තර්ක ඥානයක්ම නෙවෙයි. එතන එතෙන්දි පෙන්වන්නේ අත්‍තරම ධම්මවිචය කියලා දැන් උදාහරණයක් වශයෙන් ආනාපාන සති සූත්‍රයේදී පෙන්නනවා ධම්මවිචේ බොජ්ජංගේ වැඩ නැහැ. ඉතින් මේ කියන්නේ සංධම්මං පඤ්ඤාය පවිචනති පවිචරති පරිවේමන්තං ආපජ්ජති. දැන් මේ හිතන්න ආස්වාසය දිහා බලන් ඉන්නවා කියලා. දැන් මේ ආස්වාසයම හොඳින් තව නිරීක්ෂණය කරනවා. මේ සංධම්මං පඤ්ඤාය පවිචනති. දැන් මේක නිහානේ හොයනාසුරුව බලනවා. දැන් ආයතන මෙහෙම හිතන්නකෝ දැන් මේ අත දිහා ඈතින් බැලුවොත් මේක තියෙන තනින් එකක් වගේ කියලා හිතන්නකෝ මේක පේන්නේ. මොකද මේක ලං වෙලා හොඳට කියලා බැලුවොත් ඔන්න මේ අතේ රේඛා තියෙනවා. මේ අතේ ඇඟිලි පහක් තියෙනවා. එක එක ඇඟිල්ලක් ගානෙත් රේඛා තියෙනවා. හරස් අතරත් කිරි තියෙනවා. මේ විස්තර පේනවා. දැන් මේක බලන්න හිත කියවන්න අවශ්‍ය නැහැ නේද? හිතේ තියෙන්නේ හරි සූක්ෂම බවක්, නිශ්ශබ්දතාවයක්. හැබැයි හිතට පේනවා. හිතට හිතට හොඳට තේරෙනවා. අන්නේ බඳු ආකල්පයක් තමයි ධම්මවිචයේ තියෙන්නේ. දැන් සමාධියෙන් දකිනවා කියන එක තමයි. අන්න හරි. සමාධියෙන් හොඳට විමසනසලුව බලනවා. එතන තියෙන්නේ සියුම් විතරක ස්වභාවයක්. හැබැයි වචන වලට නැංගෙන විතරක ස්වභාවයක් නෙමෙයි. හඳුනා ගන්නවා වගේ. අනිත් එක දැන් විතරක කියන එක දැන් උදාහරණයක් වශයෙන් විතක්ක ਵਿਚාර ඒක දැන් මොකද්ද විවිච්ඡේව කාමයේහි මේ චකුසලේ ධම්මේහි සවිතක්ක සංචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජහණං උපසම්බද්ධ විහෙරති කියලා කියනවා. දැන් මෙතන මේ කියන විතර්ක මොකද්ද? සිතුවිලිද? මෙතන මේ කතා කරන විතර්කයේ සිතුවිලි නෙමෙයි. මෙතන මේ කියන්නේ මේ අරමුණට හිත නංවනවා. මේ ස්වභාවය අරමුණට හිත නංවනවා කියන එකයි මෙතන විතර්කය කියන්නේ. අරමුණේ හිත හැසිරෙනවා කියන එකයි විචාරය කියන්නේ. ඒක තාම සූක්ෂම මට්ටමක් කතා කරන්නේ. ඒ නිසා මේ දැන් මේ කතා කරන ධම්මවිචේ මට්ටමේ කතා කරන ਵਿਚාරය කියලා කියන්නේ අරමුණ තුන හොඳට විස්තර ටික බලනවා. අරමුණේම හැසිරෙනවා. එන්න නැතුව මේ හිතේ සිතුවිලි වලින් හදා ගන්නා දෙයක් නෙමෙයි මේ. හොඳ ඒකට තීක්ෂණ තීක්ෂණ ප්‍රඥාවකින් හොඳ හිතේ සමාධිමත් භාවයකින් අන්න මේ අරමුණම හොඳට විමසිලිමත්ව බලන්න බලන්න අන්න අරමුණේ යථා ස්වභාවය වැටහෙනවා. ඒකයි. අතරේසන්තර මම ධර්ම දේශනාවට අහලා තියෙනවා මේ සති සම්පජන්නේ හරියටම අඳුනගන්නේ තමයි ධම්ම විදේ කියලා. ඒක ඒක හරි කියලා කියන්න තියෙනවා සංකේතනේ. ඒ නාම රූප පැත්තෙන් ටික ටික මෙදින මේ ඒක අර නාම රූප අඳුන ගන්න තියෙන හැකියාව ඒකේ සති සම්පජන්ණය අඳුන ගන්න එකමයි මේ ජීවනයේ තනද මේ සති සම්පජන්ණය කියන හරියටම අඳුනගත්තොත් එතනම නිවන් දකිනවා කියලා. මම දන්නේ නැහැ. කොහරි දැන් ඔය ආර්යයන් වහන්සේලා ගැන විතරක්ම නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් කියනවා අරියේන සති සම්පජන්ණයෙන් සමන්නාගතෝ කියලා. ත්‍රිසේක සූත්‍රයේදී එහෙම කියනවා මේ උන්වහන්සේට සතු විවිධාකාර ගුණ රසක් පෙන්නනවා. එක ගුණයක් තමයි මෙන්න මේ ආර්ය වූ සති සම්පජඤ්ඤයෙන් යුක්තයි කියලා. ඉතින් දැන් සාමාන්‍ය සති සම්පජඤ්ඤය විස්තර කරනවා ඔය සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම අර අත මොකද්ද ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්දිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීර ධාරණේ සම්පජානකාරී හෝති අර ටික ටික ටික ටික තව මේක විස්තර කිරීමක් තියෙනවා. තව ටික විස්තර බැලීමක් තියෙන්නේ. සතිය ව්‍යාප්ත කිරීමක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා ප්‍රධාන ඉරියව්වල සතිය පවත්නවා. ඊට පස්සේ මේක තව පැතිරෙනවා. පුංචි පුංචි ඉරියව්වලත් අනු කුඩා ඉරියව්වල සතිය පවත්වන්න උත්සාහ කරනවා. අඛණ්ඩ සතිය සඳහා උත්සාහ කරනවා. එතකොට අන්න ඉස්සරහා බලද්දි සතියෙන් කරනවා, පැත්ත බලද්දි සතියෙන් කරනවා, අතත් දිගාද්දි සතියෙන් කරනවා, නවද්දි සතියෙන් කරනවා, කතා කරද්දි සතියෙන් කරනවා, ඇඳුම් පළඳුම් අඳිනකොට පළඳිනකොට සතියෙන් කරනවා. ඔක්කොම දේවල් සතියෙම කරන්න උත්සාහ කරනවා. අන්න එතකොටනේ ඉතින් යාට ගැඹුරු අවබෝධයකට යන්න පුළුවන්. මෙතන සත්‍යයේ පුජ්‍යමේක් නැහැ. මෙතන තියෙන්නේ මෙන්න මේම හේතුඵල සම්බන්ධයක් කියලා. ඒ වගේ දෙයකට යන්න අනිවාර්යෙන් මේ වගේ යම් පමණක අඛණ්ඩ සතියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා හොඳට සති සම්පජඤ්ඤයේ පිහිටලා කියන්නේ ඉතින් ගැඹුරක් තමයි. ඉතින් ඒ කියන්නේ ඉස්සෙල්ලා අපිට පුළුවන් නම් සතිය හඳුනා ගන්න ඕනේ. ඒක වර්ධනය කරන්න ඒකෙත් වර්ධනය පැත්තෙන් තමයි සම්පජඤ්ඤය එන්න ගන්න. කාටියා විස්තර බලනවා, සියුම් ලක්ෂණ බලනවා. සම්පජඤ්ඤය ඉතින් ප්‍රඥාවට කිට්ටු වෙන්නේ. ඒ නිසා සතිය සම්පජඤ්ඤය වැඩෙනවා කියන්නේ ඉතින් ටික ටික යන මාර්ගය තමයි. ඔව්. ඒක අපිට ඇත්තටම අපිට සතියෙන් දේවල් මතක් කරගන්නත් පුළුවන්. සතියෙන් සැලසුම් කරන්නත් පුළුවන්. එතකොට නිකන් අපි ආරක්ෂා වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. අපි මේ පැත්තේ ඉඳගෙන පරිස්සමේ හිතට කියනවා හිතන්න කියලා දැන්. ඇත්තට මේ හිතන එකේ ප්‍රයෝජනෙත් තියෙනවනේ. දැන් අපිට මේ හිත කියන දැන් අපි මෙහෙම හිතමු. ඇහෙන් රූප බැලීම තුල ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් අපි තුමු අපි කොහේ හරි ගමනක් යනකොට වලක් තියෙනවා. ඒක ඇහෙන් පෙන්ලා දුන්නේ නැත්නම් වලේ වැටෙනවනේ. ඒ වගේ අපිට හිතෙනුත් දේවල් කල්පනා කරලා සැලසුම් හදලා ඉදිරිපත් කරලා ඉතින් මේකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. නමුත් අපි ඒ හදන්න ගිය සැලසුමේ මේ ගොදුරම් බාටපත් වුණොත් තමයි අන්තරේ වැටෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි තුල හොඳට සතිය පිහිටන නැත්තම් මෙන්න මේ සති කියන සතිය නිකන් අපි තුමු දිවයිනක් කියලා මේ දිවයින මත අපි පිළිලා නැත්තම් අපි හිතන්නේ යෑම තුල දන්නේම නැතුව යාම පෝෂණය කරනවා අපි. පෝෂණය කළා අපි දුර්වල වෙනවා, යා ශක්තිමත් වෙනවා. අන්තිමට අපි එයාගේ ඇතුලේ ඉන්නේ. ඒකයි වෙන්නේ. ඒකයි චිත්තානුපස්සනාවට පාව බුදුහාඳුරෝ කියන්නේ එකපාරට යන්න එපාය ඉස්සෙල්ලා හතිය දිනු කරලා යන්නේ කියලා කියන්නේ ඒකයි. මොකද අපි ලොක්කෝගේ පටන් ගත්තට දන්නේ නැතුව අපි දුර්වල වෙලා එයා ශක්තිමත් වෙලා. අපිම තව තව යාව මේ මේ මේ මේ මොකද්ද කියන්නේ? එයාට ආහාර දීලා, එයාව පෝෂණය කරලා. අන්තිමට අපිට හතිය අහිමි, අපි දුර්වලයි. අන්තිමට අපි එයාගේ ඇතුලේ. දැන් අපිව අරන් එයා දුවනවා. ඉතින් ඒකයි ප්‍රශ්නේ. ඉතින් හැබැයි අපිට හොඳට සිහිය මත පිළිහිදලා කටයුතු කරනවා නම් අපි මෙතන ඉඳලාමයි කටයුතු කරන්නේ. අපි දන්නවා හිත කොයිතරම් දුරද දැන් හිතන්නේ. කොයි පැත්තටද මිනිහා යන්නේ කියලා පොඩ්ඩක් පොඩ්ඩී ඇහැ ගහගෙන තමයි හිතන්න දෙලා තියෙන්නේ. නේද? අන්න ඒ වගේ සබහායක් නිකන් මන් දන්නේ නැහැ. හිතීමේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. හැබැයි සතිය මත පිළිහිදලා. සතිය සතිය කියන මේ ආරක්ෂාව මත තමයි එයා හිතන්නේ. නැත්නම් සතියෙන් ගිලිහිලා යා හිතීම තුළ පාලනයක් නැහැ. එයා කැමති කැමති දේවල් හිත හිතා හිත හිතා අපිව එයා අරගෙන යනවා. නෑ මම අපිට ගොල් දීපුදී අර කටින් අපි ඒකම කරුණක් දීලා ඒක එළදී බලන් ඉඳනවා නේද? ඒක ඇත්තම අපි අපිට හිතන්න බෑනේ කොහොමද? ඒක එයාම ගැට ගන්නවා කියන්නේ අපි නෑ. ඒක තමයි අපිට මුකුත්ම කිරීමේ හැකියාවක් නෑ. ඒ ඒ සතිය මදි නම් අපිට මුකුත් කිරීමේ හැකියාවක් නෑ. සතිය දුර්වලයි කියලා හිතන්න. ඉතින් මේ ආපු අරමුණ ඊටාම ආකර්ශනීය කියලා හිතන්නේ ඊටාම රසවත් අරමුණ. අන්න ඉතින් අපි ඇලෙනවා. අපිම පුළුවන් තරම් ඒක පෝෂණය කරනවා. අපි අපි ගාව තියෙන එකට වමනා කරන බඩු ටික අපි ගාව තියෙනවා. ඉතින් අපි ফুল සපෝට් එක දෙනවා. දෙනකොට ඉතින් ආරගෙන යනවා අපි. අපිට දැන් අපිට මොක අපි හරි අසරණයි එතකොට. නමුත් හිතන්නේ යම්සි කෙනෙක් සතිය දියුණු කළා හොඳට මේ අරමුණු වලින් තොරවත් පව හිත පව පවා හිත පවත්ලා එයා දැන් හොඳට හොඳට ඒ කියන්නේ ශක්තිමත් වෙලා නම් තියෙන්නේ දැන් මේ හිත පටන් ගන්නකොටම එයාට තේරෙනවා. ඒක වහන්සේ දැන් අපි මරණ කොට කියලා කියන්නේ අර සිතිවිල්ලක් ඇවිල්ලා දැන් ආරම්භ වෙලා ඒක එක්කම සතියෙන් අපිට ඒක ආයේ ඒක දැක්කම ආයේ නැති වෙලා ආයේ අර නිවිතුරාම යනවනේ. අහහ. ඒකම දැන් ඒක නෙමෙයි මම කියන්නේ. ආ. දැන් මම කියන්නේ අපි දැන් අර මේක වහන්සේ කියෝගේ ප්ලෑන් එකක් ගන්න අපි සතියෙන් දුන්නාම සතිය ගිහිල්ලා සාමාන්‍ය සතිය වෙනවා. ඔව්. ප්ලෑන් කරන එක දුන්නා කරනවා. අපිට ප්ලෑන් කරා. නැත්තම් එයා උන්ට ප්ලෑන් වෙනවා. ඔව් ඒක ඉතින් අර එහෙම ඉතින් අපි කියන එකක් කෙනෙක් පුද්ගලෙක් දාගන්න අවශ්‍ය නැහැ. මට හිතෙන්නේ දැන් අපිට අපි සතු යම් යම් හැකියාවන් තියෙනවා. අපි ඉගෙන කියාගත්ත දේවල් තියෙනවා. ඊළඟට ලෝකෙන් හදාගත්ත තොරතුරු ටිකක් තියෙනවා. මේ ඔක්කොම ටික මුල් වෙලා plan එකක් හැදෙනවා. ඔටෝ හැදෙනවා නේද? ඒකට ඉතින් plan එකක් plan එකක් හදන්නේ කොහොමද කියලා යම්කිසි පුහුණුවක් අපේ හිතට ලැබිලා තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා, අරහේ ගිහිල්ලා, මෙහේ ගිහිල්ලා රාජකාරී කරලා ඉතින් කොහොමද මේ plan එකක් හදන්නේ? දැන් හිතන්න එයාට ඔයාට යන්න වෙනවා කොළඹට. ඉතින් ඔයා දැන් මේ කොහොමද කොළඹ යන්නේ කියලා ප්ලෑන් කරනවා. ඉතින් දැන් මෙතනින් පහළට යන්න ඕනේ. පහළින් ගිහලා ඔයාගේ ඩෙන්ටිටි එක ගන්න ඕනේ. මේ උදාහරණයක් ගන්න. ඒ වුණාට ඒක අවශ්‍ය දේ නැතිසේ ඔක්කොම ටික ඔපස් කරගන්න. <laughs> ඒ අපි හරන ප්ලෑන් කරනවා නම් අපි ඇත්තම දන්නවා මේක මේ මේක වැරදි දෙයක් මේක කියලා. දැනගත්තත් ඒක එතනට යනවා. ඒක කියන්නේ ඒ වෙන තමයි ඉතින් අපේ ආශ්‍රම ටික ආවලා යන්නේ. දැන් අපි අත්හැරියට පස්සේ අත්හැරියට පස්සේ ඔබ ගිහිල්ලා මේක ප්ලෑන් කරපන් කියලා දැන් මෙයා ගිහිල්ලා කොයි පැත්තින්ද plan කරන්නේ? මම දැන් අන්න අරයාවත් එක්කිනමයි යන්න ඕනේ කියලා අන්න plan කරනවා නම් ඒ කියන්නේ ඉතින් කැමති රුචි අරුචිකම් වැඩ එක්කන යන්නේ. නැත්නම් අර මිනිහත් එක්ක නම් මං යන්න නම් හොඳ නෑ මේ ගමන. මිනිහාවත් ඔක්කොම විනාසයි. අන්න දැන් වෙන පැත්තකින් යන්නේ. ඒක තේරෙනවා අර ඒ ඒ කටයුත්තේදී පවා අපේ තියෙන අර රුචි අරුචිකම් මේකට මැදහත් වෙනවා. කොහොමලක් වගේ නෑ අවශ්‍ය නැති වෙයි අවශ්‍ය දේ ඔක්කොම එකක් නිකන් ඒක අපිට නවත්තගන්න නවත්තන්න ඕන වුණා නවත්තගන්න පුළුවන්. නමුත් දැන් අර පොඩ්ඩක් හරි ඉර දුන්නොත් ඒක නිකන් අර කුරු ටිකක් හේතු කරනවා කියන්නේ ඒක තමයි ඒකම අපි හැබැයි දකින්න ඕනේ ඒ කියන්නේ අපිට කියන්නේ හිත සුද්ධ කරනවා කියන්නේ ඒකනේ ඉතින් හිත සුද්ධ කරන්න නම් හිතේ අපි මේ සතිය දියුණු කළා අර වගේ තහවුරු වෙච්ච තැනක් හදාගත්තට පස්සේ හිතටම කියන්න ඕනේ දැන් ඔබ ඵලයන් කියලා හිතටම කියන්න ඕනේ දැන් ගිහිල්ලා ආන ප්ලෑන් කරනවා නම් ප්ලෑන් කරන්නේ අතීත දේවල් අරමුණු කරනවා නම් එහෙම කරන්නේ කියලා. එතකොට එයා ගන්නෙ කාවද? එතකොට එයා යන්නේ මොන පැත්තටද? ඒ ඒ තමයි අපේ රුචි අරුචිකම් තියෙන්නේ. ඒවයි තමයි අපේ ආශ්‍රවයන් තියෙන්නේ. අපි හදාගත්ත රටාවන් අපි මෙන්න මේක මේගොල්ලෝ හොඳයි, මේගොල්ලෝ නරකයි, මේ පැත්ත හොඳයි, මේ පැත්ත නරකයි, මේ જાතිය හොඳයි, මේ જાතිය නරකයි. මේ ඔක්කොම අපි හිතෙන් දාගත්ත දේවල්නේ. සංකල්පනේ ඔක්කොම. ඒකට අනුව තමයි අපි හිතන්නේ. ඉතින් ඒ ඔක්කොම අපි තේරුම් ගන්න වෙනවා. හිතටම හිතන්න දීලා අන්න අපි දැන් සතිමත්ව තේරුම් ගන්නවා මෙයා තාම හිතන්නේ මෙන්න මේ විදිහට මෙන්න මෙතන මගේ ආශ්‍රවයක් තියෙනවා. මෙන්න මෙතන තාම හිතේ රකාවක් තියෙනවා. වැරදි පුරුද්දක් තියෙනවා. දැන් මේ අපේ හිත තනිකර පුරුදු ටිකක් එක්ක ඔස්සේනේ දුවන්නේ. ඉතින් මෙයා දැන් පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේ පාට ලස්සනයි. අපි දුමු කොළ පාට හරි හොඳයි. නිල් පාට නම් හොඳ නැහැ. හිතන්න මේ විදිහට අපේ හිත ප්ලෑන් කරලා තියෙනවා නම් තනිකරම නිකන් තත්ත්වගත කරලා තියෙනවා නම් හිත හිතන්නේ මේ විදිහට. ඉතින් කොළ පාට කොළ පාට දැකපු ගමන් කැමති වෙනවා. නිල් පාට දැකපු ගමන් කැමති වෙනවා. නමුත් අන්න සතිය දියුණු කරාට පස්සේ තේරෙනවා ඉතින් මේක මේ දෙයක් නෑ. කොළ පාටක් පාටක්, නිල් පාටක් පාටක්. මේක මේක මේ ඇහි හැටිච්ච ඡායාවක් විතරයි. ඉතින් මේකේ මහා වටකමක් නැහැ. මේකෙන් තියෙන හරසුන් ස්වභාවයන්. නමුත් හිත ප්‍රෝග්‍රෑම් වෙලා. හිත කාලය ඇතිසේ ඒකම කළා කළා කළා කළා කොළ කොළ පාටම ඡන්දේ දීලා දැන් වෙනස් කරන්න බෑ. ඒකවල අපි දැන් දැන් භාවනාවක් කරන අපි ආයි කරන්නේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක වෙන ප්‍රෝග්‍රෑම් එකක් හදන එකක් නේද? වෙන ප්‍රෝග්‍රෑම් එකක් කියනකට වඩා තියෙන ප්‍රෝග්‍රෑම් එක තියෙන ප්‍රෝග්‍රෑම් එකේ බග් අයින් කිරීමක් තමයි. තියෙන ප්‍රෝග්‍රෑම් එකේ බග්ස් තියෙනවා. තියෙන ප්‍රෝග්‍රෑම් එක මේ වැරදි ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මේ ඒක ඇවිල්ලා මාරයට ඕන විදිහට හදපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අන්න මාරයට ඕන විදිහට නැතු බුදුහාමුදුරන්ට ඕන විදිහට හදනවා කියන්න පුළුවන්. කලින් ඔක්කොම වගේ එකක් තමයි දැන් උත්තරේම යන්නේ. එච්චර නම් ගැඹුරු එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම දැන් මෙහෙම හිතන්න අපි මේ ඔක්කොම හට ගන්නා දේවල් ඇතිලා නැතිලා යනවා කියලා දැකීම තුල. එතන තියෙන්නේ මේ කාටවත් උමනා දෙයක් නෙමෙයිනේ. එතන තියෙන ඇත්ත ස්වභාවය. එතන තියෙන ඇත්ත తත්වේ. ඊළඟ හිතන්න මේක කුසල කුසලයක් වුණත් ඇතිලා නැතිලා. අකුසලයක් වුණත් ඇතිලා නැතිලා. දැන් එතන මේ කුසල පැත්තත් හදීමක්ම නෙමෙයි මෙතන තියෙන්නේ. කුසලයෙන් හිත තත්ත්වගත කරනවත් නෙමෙයි. දැන් හිතේ තියෙච්ච කුසල් ටිකත් අයින් වෙනවා. කුසල් ටිකත් අයින් වුණොත් මොකද්ද මේක ඉතුරු වෙන්නේ? ඉතින් ඒක අතින් හරීම පවිත්‍ර ස්වභාවයක් ඉතුරු වෙනවා. ඒක උගමනස් දැන් මේ මේ දැන් අපි ධර්ම සාකච්ඡාවක් කිරීම අත්‍යවශ්‍ය කරනවා යෝන්තරලා. ඒක තමයි අපි දැන් අපේ තෝ දැන් මේ ප්‍රතිපදාව අපි කාට හරි දෙනවා ධර්ම සාකච්ඡාවක් නෑ, ධර්ම දේශනාවක් නෑ, මොකුත් නෑ. අන්තරණයක් නෑ. ඒක උගමනස් දැන් යා හිත යන විදිහ අපි කියනවා දැන් දැන් කවදාවත් දෙන්නේ කියලා ඔක මෙහෙම බලන්න. අපි දැන් මේ අනන්ත කාර්තික හරව හරවනේ අපි මේ අපිට ඕන එකට දානවා වගේ නේද ස්වාමීනි. මුලදී තියෙනවා. මුලදී තියෙනවා. මුලදී ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ කියන්නේ පෙන්වන ධර්මය අපි ප්‍රයෝජනෙට ගන්නවානේ මේ පැත්තට දාන්න මේ පැත්තට දාන්න කියලා අපි එහෙම රටාවක් තියෙනවා. මොකද එහෙම නැතුව ඉතින් අපිට මේක තනියෙන් සුද්ධ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒකයි මේ අපිට බුදු කෙනෙක් සරණ යන්න වෙන්නේ. එහෙම ගිහිල්ලා හැබැයි ඒ යම් මාර්ගයකට වැටුණාට පස්සේ එයාට මේ විශ්වාසයක් ඇති වෙනවා නම් දැන් නම් වන්න පාර අහු වුණා. දැන් මේක තමයි යන්න තියෙන පාර කියලා අහු වුණා නම් අන්න කෙරෙන්න දෙන්න වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ එයා තේරුම් ගන්න මේක මේ එදී ඉඳගෙන ਸਰව බලධාරී දෙවි කෙනෙක් කරනවා. ඊශ්වරයෙක් කරනවා. කත් බ්‍රහ්මෙක් කරනවා කරන්නේ. එතන තියෙන හේතු බලධාව. අන්න එතන තියෙන ගැඹුරු අවබෝධයක්නේ. ඉතින් ඒ ගැඹුරු අවබෝධයට එන්න ඉතින් පාරක් කවුරු හරි පෙන්වලා දෙන්න වෙනවා. ඉතින් එතන ගැඹුරු අවබෝධයට ආවට පස්සේ යන්න කෙරෙන්නේ ධර්ණ ගතියක් තමයි තියෙන්නේ. ආම තේරුම් ගන්නවා මෙතන මේ දඟලලා වැඩකුත් නැහැ, නිකන් ඉඳලා වැඩකුත් නැහැ. මේක කෙරෙන්න ඕනේ දැන්. හේතු ටික සකස් වෙන්න ඕනේ, අනුව කටයුතු ටික සිද්ධ වෙන්න ඕනේ, ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන කියලා. එයා කටයුතු කරගෙන යනවා. ඉතින් එතකොට එතකොට අන්න ආතතියක් නැහැ. ආතතියෙන් ගන්න. හරි කියන්නේ ඉතින් මේ එදිනදා කටයුතු වලින් එන්න පුළුවන්. නමුත් උත්සාහත් වෙනවා. උත්සාහත් වෙන ආතතියකින් තොරව, කෙලසුන්ගෙන් තොරව හිත පාත්වමින් කටයුතු කරන්න. හැබැයි ඉතින් මාර්ගයක් පෙන්වන්න වෙයි මුලදී. නැත්නම් ඉතින් අපි අපි තනිකර කෙලස් ගොඩකන ඉන්නේ. මේ කෙලස් ගොඩක ඉන්න මිනිස්සයාට හරිපාර පේනවා කියන එකක් හරි අමාරුයි තේරුම් ගන්න. මොකද කෙලස් වලින් වටකක් දෙන්නේ. අපිට හොඳ මමත්වයක් බිල්ඩ් වෙන තැනක්, හොඳට කෙනෙක් පුජ්‍යලයක් වෙන තැනක්. ඒවට තමයි අපි වටිනකම් දෙන්නේ. මේ නිකාන් ඔන්න හුස්ම රැල්ලක හිත තියන් ඉන්න කිව්වට කිසි වටිනකමක් නැහැ. <laughs> නේද? ඒ නිසා හිත ටිකක් පිරිසුදු කළා, ඒ ටික හදලා ගන්න මුලදී පාරක් පෙන්වන්නම් වෙනවා. <laughs> හොඳයි. ටිකක් මම හිතන්නේ පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් අපි ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඉතින් මේ අන්දමින් අපි ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙලා මෙහි නිරත වීම තුළින් රැස් කරගත් ආ වූ සියලුම කුසල් මේ සූත්‍ර දේශනා මාලාව ඉදිරිපත් කරපේ අතිපූජනීය කටුකුරුනේ ස්වාමින් වහන්සේට මුලින්ම අපි අනුමෝදන් කරමු. ඒ වගේම යම්තාක් දෙවියන් අනිකුත් යම්තාක් අසන්න සත්වෙන් මේ පින් බලාපොරොත්තු නම් මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හේහි